නැයි සීල දනාටම තෙරුවන් සරණයි අපි දවසේ කාලතරණ හැටියට ධර්ම සාකච්ඡාවක් නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලටයි ආරම්භය ලබා ගන්නේ ලිඛිත ප්‍රශ්න අනුව මම ඉදිරියට යනවා ඒ අතරමැද කාට හරි කියන්න කරන්න දෙයක් තියෙනවා නම් ප්‍රශ්න තියෙනවා නම් ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරන්නයි කියලා මම කරුණාවෙන් මතක් කරනවා ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාවේදී සත්‍ය විසුද්ධියට පත්වන ආකාරය සහ මේ විසුද්ධි tattvayan සාන්තුනාගති ආකාරය පැහැදිලි කරමින් ගෞරවයෙන් ඉලා සිටිමි. මේක මූලධර්ම වශයෙන් නම් ප්‍රශ්න හොඳයි. නමුත් මේවා අතර මීටිසලා පිරිටිට් එකදී ඒ රතවිනිද සූත්‍රය කරලා තියෙනවා. කාටද අවශ්‍ය නැහැ අතර මේක ගාක් විස්තර සහිතව සම්බන්ධ වෙනවා. මේ සූත්‍රෙත් එක තැනකදී ඒ යන මේ පෙති ප්‍රතිපත්තිය තුල අපේ තත්වයන් සම්බන්ධ වෙන නිසා ඒකට මම මතක් කරනවා මොකක් වෙලාට වෙන්නේ ඒ එක එක මට්ටම් කිව්වම ඒව කල්පනා කරන්න පටන් ගන්නවා භාවනා කරනවා වෙනකොට. නිසා ඒවත් හොඳයි. මොකද්ද මේ මූලධර්ම වශයෙන් දැනගන්නේ කොහොඳයි. නමුත් ඒක ඇඟේ ගා ගන්න නැතුව වැඩ කරන්න නම් ආනාපාන සති දිගේ යනකොට මේක වෙනවා කියන විශ්වාසය යන් සුතමේ ඥානීය පෝෂණය කිරීම වශයෙන් ඒ මොකද්ද මේ පහරාද අසුරින්දගේ කියමනයි සරෝජනසගේ කියමනයි සම්බන්ධ වෙන තැනදී මම බලන්න පුළුවන් තරම් මේ මේ ප්‍රශ්න විචාරක කෙනාගේ ඒ පිපාසය සංසිඳන විදියට ඒ තොරතුරු එකට පුළුවන් තරම් අතුල් කරන්න. අවසර ස්වාමීන් වහන්සේ අපි භාවනාවේදී කරණුවේ කෙලෙස් නැති කිරීම උත්සාහ කිරීමයි නමුත් පොත්පත් කියවීමේදී අපි නැවත කෙලෙස් එකතු ගැනීම සිදු වෙනවාද මේ පහදා දෙමින් කරුණාන් ඉල්ලා සිටීමේ අතරම ඕනම දෙයක් කෙලෙස් නිකලෙස් වෙන්නේ ඒකට සම්බන්ධ වෙන එකනාගේ මානසික මට්ටම හැටියටයි ඒක නිසා මේ සංකප්ප මිච්ඡා සංකප්ප සම්මා සංකප්ප කියන දෙකේ කොයි එක හම්බුණා සම්මා සංකප්පයට ගිය කෙනා හැම දෙයක්ම සාධකයක් කරගන්නවා මිච්ඡා සංකප්පයට ගිය කෙනා හැම එකෙම තුවාල කරගන්නවා ඒක නිසා බාහිරේ නෙවෙයි කෙලස් තියෙන්නේ මේ ඒක උකහා ගන්න මැදිහත් වෙන හිතේ තියෙන සංකල්ප මතයි අසාරේ සාරේ වශයෙන් ගන්නවා සාරේ අසාරේ වශයෙන් ගන්නවා ඒක මිත්‍යා සංකප්ප ගෝචරා මිත්‍යා සංකල්පෙන් සයිසිද වෙන්නේ නිසා ඒක හදා ගන්න තෙක් භාවනා කරන්න එපයි කියන එක නෙවෙයි කියන්නේ භාවනා කළත් ඒ විචාර බුද්ධිය සංකල්ප සම්මාදිට්ඨි පෙරදක්ම වගේ දේවල් හැදෙන්න ඉඩ තියාගෙන යනවනම් මේ කරන වැඩවල ගුණයක් නිවැරදි පැත්ත තෝරාගෙන වැරදි පැත්ත අතාරගෙන නැත්නම් මග්ගමග්ග ඥාන දර්ශනය වගේ කරන්න පුළුවන් ඒ නිසා පොත්පත්වල කෙලෙස් අනිවාර්යයෙන්ම එකතු වෙනවා කියලාම කියන්න බෑ මොකද මේ මගේ පුත්‍රික ජීවිතෙත් මම දන්නවා ගුරුවරු ආශ්‍රය කරගෙන මේ ගොඩාක් භාවනා මුල් කාලේ කෙරුවේ ගුරුවරුනේ අපි භාවනා කරන මිත්‍රයෝ හිටියා අපට එහෙම නැත්නම් බ්‍රහ්මචාරින් වහන්සේලා නම පොත්මයි කියුවේ. පොත් කියුවේ එහෙම කවුරුහරි කියවලා කිව්වොත් මෙන්න මේ පොතේ ප්‍රායෝගිකයි කියලා අපි ඔක්කොම බෙදා හදා ගන්නවා. ඊට පස්සේ ඒක අපි ගුරුවරයෙක් වශයෙන් ඉස්සරහින් තියා ගන්නවා. විඥාන රාම ශාස්ත්‍රයේ පොත කියවන වෙලාවේ මම ඉස්සරහ ශාන්සේ ඉන්නා වගේ තමයි මට තිබුණේ. ඒ තරම්ම sannivedanayak සිද්ධ වුණා මේ මේ වෙලාවේ හැටියට. ඉතින් මේ අන් හිතුවේ හැබැයි අපවත් වෙච්ච ස්වාමීන් වහන්සේනමක් කියලා. ආචාර සීඥානවරම කිව්වම කවුද කියලා දන්නේ නැහැ දැකලවත් නැහැ. පොත තියාගත්තට පස්සේ මට හොඳටම තේරෙන පටන් අරගත්තා අපි දෙන්න කතා කර කර යන්නේ කියලා. නමුත් එක් වෙන කෙනෙක් ඇවිල්ලා කිව්වා ඒ ස්වාමීන් වහන්සේ ගිහලා වන්දනා කරන්න පුළුවන් කියලා. ඒකෝට මට නිකන් තිබුණේ හරියට මේ මේ දිවි ලෝකයට යන්න හදනවා. එවැනි ස්වාමීන් වහන්සේ නමක් දකින්න හම්බ වෙනවා කියලා. ඒ නිසා පොත්වලට මේ මම බණිනවා. සාමාන්‍ය මමත් හරියට මේ සම්ප්‍රදාන කුල බැන්නට මට හරියට උදව් වෙලා තිනවා මම දැනටත් මං හැබ්බැහියක් තියෙනවා මගේ පොත් කාපුවක් ළඟින් ගියොත් බලලා හරියන්න ඕන නිකන් ගියේ නැත්තම් ඒ නිකන් ඇඟට නිකන් මොකද මොකද ඒ තරම් ඒ නිසා මම දොස් කියන්නේ නැහැ හැබැයි හැමෝටම ඒ විදිහට ඒක ප්‍රෝජනයක් වෙන විදිහට සලකන්න බැරිද කියන එක ගන්න බෑ නමුත් මේ වගේ ඒකාන්ත විනිගමනයකට යන්න අමාරුයි ඊගා ප්‍රශ්නයක් කිට්ටුවෙන් යනවා භාවනා කරේ උසස් ප්‍රතිඵල නෙලා ගැනීමට අභිධර්මයේ හොඳින් ප්‍රගුණ කළ යුතුද ඒ ශ්‍රද්ධාවෙන් වීර්යයෙන් පමණක් ලබා ගැනීමට හැකිද? කරුණාකර මේ පිළිබඳව ඔබ වහන්සේගේ පහදා දෙනමින් කාරණේ පිළිබඳව සිටිවි. ඉතින් මේ ප්‍රශ්නේ මෙහෙම නැවත අහන්න පුළුවන්. භාවනා කර ඒ උසස් ප්‍රතිඵල නෙලා ගැනීමට අභිධර්මයේ හොඳින් ප්‍රකට යුතුද කියන ප්‍රශ්නේ උසස් කියන නැතුව පැත්තක දැමුවොත් භාවනා කර ඒ ප්‍රතිඵල නෙලා ගැනීමට අභිධර්මයේ හොඳින් ප්‍රකට කළ හැකිද කියලා මේ දවස් හත අටක් භාවනා කරපු කෙනෙක් වශයෙන් අහුවොත් මොකද කියන්නේ? තමන්ගේ අත්දැකීමෙන් මොකද කියන්නේ? එතකොට ඒක ඉවරයි. ඊට පස්සෙම පුළුවන් අර විශේෂණ පදේ විතරක් දාන්න උසස් ප්‍රතිඵල මේ අපි මේ මෙතෙක් කල් ගිය මේ දවස් හත අටේ අපිට සතිය හඳුනා ගන්නකොට ආනාපාන සතිය ආනාපාන හඳුනා ගන්නකොට කොච්චරක් අපේ අපිට අන්තර්ගත දැනුම අත්‍යවශ්‍ය වුණාද නැත්නම් තිබුණ දැනුම බාධා වුණාද නැත්නම් නැහැ කියලා බැරි වුණාද මෙච්චරම තමයි උසස් ප්‍රතිඵල වලටත් ඔච්චරම තමයි. ඒක නිසා මේක අර පොතේ දැනුම වගේ තමයි ඒ බුරුමි වටු ගන්නපු ස්වාමීන් වහන්සේ සත්‍ය චත්ත සංගානාවේ ඕසාන පරිශන කණ්ඩායමේ වැඩ කරපු කෙනෙක්. ඒ කියන්නේ හොඳට ඕම ත්‍රිපිටකේ බීලා තියෙන අටුවාව අභිධර්ම පිළිබඳව හසල දැනුමක් තිබුණා. මොකද ඒ ස්වාමීන් වහන්සේ කියනවා මේ කිසිම දෙයක් අවශ්‍ය නැහැ භාවනා කරන්න. හැබැයි මේ අභිධර්ම ධර්මයක් තියෙනවා කියන එක හැම වෙලාවෙම බාධාවකුත් නෙමෙයි. ඒක තිබ්බට ඒක පාවිච්චි කරන්න දන්නවනම් ඒක පැත්තක තියලා වැඩ කරත ඒක විතරව දැනව බාධායි කියන්නත් බෑ. නැතුව බෑ කියන්නත් බෑ. ඒක නිකන් මේ කොණ්ඩේ කපලාද භාවනා කරන්නේ කොණ්ඩේ ධ්‍යාන භාවනා කරනවා කියන වගේ තමයි. ඒකේ ගාන ඒක නිකන් මේ පරිබාහිර දෙයක් පමණයි. කමඨාන පිම්බීම හැකිලිම ස්වාමීන් වහන්සේ වෙත ඊටමත් ගෞරවයෙන් දන්නමි. ඊයේ දහවල් මෙසේ සිදුවේ කාය සංස්කාර සංසිඳීමට විතක්ක ਵਿਚාර කලෙමි සිත ගැන හීයෙන්ම සිටීමේ අතීත හිතවිලි ගලායමක් නොවිය. එකම අතීත හිතවිල්ලක් පැමිණි බව සිහියෙන්ම දැකගත්. මේ මොහොතට අදාළ හිතවිලි කීපයක් දැනේ. කායයට හිත තබාගෙන අතපය යහමයා කර බැලීමේ සමාධියට හානියක් නොවිය. එක් අවස්ථාවකදී අත් දෙක කුණු වී ඇති බවක් දැනින. එක් අතකින් ඒ ටික අහකට تعلق කරමින් ඔබ تعلق වුණාද කියලා හැබැයි ලියලා නැහැ. تعلق කළෙමි කියලා තියෙනවා. උපදේශ ලබා දෙන මෙන් කර්ණාන් ඉල්ලා සිටිමි. මේක අර මේ ඉස්සලා ඉස්සලා මේ අත්දැකීම එනකොට අපි හැම වෙලාවෙම අර පරණ බුදු විදියට කයට සාපේක්ෂව ජීවිතයට සාපේක්ෂව තමයි බලන්නේ. ඒ නැවත නැවත වෙනකොට තේරෙන පටන් අර ගන්න මේ භාවනාව යනකොට කය පිළිබඳව තියෙන විවිධ සංඥාවල්, ඒ වගේම වේදනාවල් විවිධ ආකාර වෙන්න පටන් ගන්නවා. ඒකට ඇඟිලි ගහන්න නැතුව ඒ වෙනදී මුලැමැදාක බලන එක විතරයි තියෙන්නේ. එහෙම නැතුව මේ අතනරක් වෙනවා කුණු වෙනවා වගේ දකින්නවනේ ඒක අයින් කරන්න හදනවා කියලා කියන්නේ මේ අර පරණ පුරුදු මේ මොනවාද මේ හීනේ හීනයක් දැකලා කැම මේසකදී කෑවට මොකද Tamange මාර නිින්දෙදි එකදෙච්ච කෙල ටික තමයි. හරි. ඉතින් බඩ එකක්ම උදේ ලබනවා. හීනේ බල බල කනවා. කෑවට මොකද කන්නේ අර බඩනරක වෙච්ච ලාට එළියෙන්නේ තමන්ගෙම කෙල ටික තමයි. ඒ වගේ තමයි මේ භාවනා කරනකොටත් මේ සංඥාසා වේදනා දෙකේ පුදුමාකාර විපිරියාසෝගයක් වෙනවා. ඒවා අපි මෙතෙක් කල ජීවිතේ දිහා දැකපු හැටි. සංසාරේ දිහා දැකපු හැටි, ධර්මයේ දිහා දැකපු හැටි එන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මම කියන්නේ කවුද කියන එක තේරෙනවා. ඉතින් ඒකට නිසින්ින්ද එන්න දෙන්න භාවනාව එක කියනකොට කියන්නේ ඒන දේවල් වල මුලැමැදාක බලන්න. අත කුණු වෙලා තියෙනවා දැක්කා. දකින්න ඉස්සලා කොහොමද දකින්නකොට කොහොමද ඉවරනාම කොහොමද කියලා බලන මිස ඒකට කායිකව හෝ වාචසිකව හෝ මානසිකව හෝ සම්බන්ධ වෙන්නේ නැහැ. සම්බන්ධ වෙන්නේ නිරීක්ෂකයෙක් පමණින් පමණයි. බලාන සිටින එක පමණයි. ඒ නිසා මේක හොඳ දෙයක්. සෑහෙන දුරට අරසවලා කරලා තියෙන බවක් පේන්න තියෙනවා. ඒ නිසා මේ කයේ සංසිඳීමක් ලබා ගැනීම සඳහා මුලදී මේ පරියන්කදී කරපු උපක්‍රම ටික ක්‍රමසාවිතී හේමම් පාවිච්චි කරන්නේ ඊට පස්සේ සංසිඳුණාට පස්සේ ජීවිතය කය පූජා කරලා තියෙන්නේ ඒ වෙන දේ බලන එක විතරයි තියෙන්නේ කියන හැඟීමේ කාය ජීවිත নিরপেক্ষව ඉදිරියට යනවන බාධාවකින් තොරව භාවනාව යයි අද ඒක හෙටට تعلق කරනවා හෙටේ කාණිදර تعلق කරනවා ටික ටික ටික ටික කැපිගෙන යනවා හොඳ පරිත්‍යාගශීලී හැඟීමක් තියෙන කෙනෙකුට නම් විපස්සනාවක් තියෙන කෙනා දවස් 3 4 ගෙවුවා එක දවසෙම යන්න පුළුවන් අතරමඟදී කෘතිම වැඩ නොකර යනවා ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ අතීත ධර්ම දේශනාවක පංච විඥානේ වැඩ කරන විට මනෝ විඥානේ ඒ කාබන් කොපි එක වැඩිගෙන යන බවක් එහි පංච ප්‍රපංච ඉදෙන්නේ නැති බවත් අසා ඇත්තේ මේ කර්ණාවනේ පහදා දෙනමින් ඉල්ලමි. වහන්සේට හැකියිමනේ නිවන් අවබෝධ වේවායි ගෞරවයෙන් ප්‍රාර්ථනා කරමි. අතීත ධර්ම දේශනාවේ පංච විඥානේ වැඩ කරන විට ඒ කියන්නේ කාය විඥාන චක්කු සෝත ගාන ජීවා ඒ විඥාන වැඩ කරන විට කාබන් කොපි එකක් බෑක් ෆයිල් එකක් වැඩිගෙන යනවා. ඒ ප්‍රපංචය යෙදෙන්නේ නැති බවත් අසහායත් වෙමි. එහෙම කියන්න බෑ. ඒ මාර ඉස්සලා කියපු එක වගේ කය අතකුණු වෙලා තියෙනවා දකින්න. එතකොට අත ඉහළ දාන්න ඕන කියලා කල්පනා කරලා වැඩ කරනවා නම් මොකක් හරි ප්‍රපංචයක් වැඩ කරලා. ඒ කියන්නේ දැකපු දේ හොඳයි නරකයි මම මෙහෙම කරන්න ඕනේ මෙහෙම කරන්න ඕනේ කියලා ඒක දැකලා යමක් නොකර හිටියොත් නම් දිත්තේ දිත්ත මත්තන් කියන විදිහට දැකලා දැකපු පමණින් නැත කරන්න පුළුවන් නම් එහෙම නැත්නම් දැක්කට මොකද පොට්ටෙක් වගේ ඉන්න පුළුවන් නම් ඇහුනට මොකද බීරෙක් වගේ ඉන්න පුළුවන් නම් ප්‍රපංචන වීම පිළිබඳ අඩුගාණ හික්මීමක් ඇති. ඇහුවා කියලා හරි හොඳ දෙයක් ඇහුවා නරක දෙයක් ඇහුවා කියලා අපි ඒකට යම් ආකාරයක ප්‍රතික්‍රියාව කරා නම් අනිවාර්යයෙන් මේක ප්‍රපංච වෙලා ඒක කර්ම වෙලා ඒකෙන් මේ පීරි ගැමක් වෙලා තියෙනවා. ඒ නිසා හැම මේ අත්දැකීමක්ම ප්‍රපංච නොවි ගියොත් එහෙනම් සංසාරේ කෙටි වෙනවා තියෙන කර්මර ගෙවිලා යනවා භාවනාවක් කියකි එනේනේගේ ප්‍රපංච වෙනවා නම් ඊට පස්සේ ඒක කර්ම වට විපාක වට කෙලෙස් වට ඉතින් කැරක් කැරකි දිගට දිගට යනවා ඒක නිකන් මේ මේ කෙටියෙන් අවබෝධ කිරීමට සරල නිදර්ශනයක් දෙනවා නම් මැටි මේ ටිකට උඩින් එනවත් එක්කම යටින් බොබින් එකේ කොක්ක වැටුනොත් මැස්මක් වැටෙනවා යට බොබින් එකේ කොක්ක වැටුනේ නැත්තම් නූල වැදුනට මැස්ම වැදිනවා. ඉතින් අපි මැෂිමේ සාර්ථකත්වයේ සඳහා හැමදාම බොබින් එක පුරවලා තියන්න තමයි වැඩේ පටන් ගන්න. ඒ කියන්නේ අපේ ආශවංශයේ ධර්ම. දවසක බොබින් එකේ නූල් නැතුව මහනකොට ඉදිකට විතරක් වැඩි වැඩි යනවනම් ඒක තමයි මේ රහතන් වහන්සේ නමගේ හිත උඩින් පේනවා ඉදිකට වදිනවා. නමුත් යටින් කොක්ක වැදිලා නැහැ. එතකොට මැස්මක් නැහැ. එතකොට ඉදිකාදයක බූට් වෙන්නේ නැහැ. කලෙකට පස්සේ නිකම්ම නූල ඇදිලා යනවා. මැස්ස වගේ තිබුණාට මොකද යට මේ යටින් ඒක පිළි අර ගන්න, බාර ගන්න, ඒකට අමුණ ගන්න, පැටලෙන්න ප්‍රපංච නැහැ. ඉතින් එහෙම වෙනකොට ඒ අත්දැකීමේ ස්වභාවය තමයි මතකට යන්නේ. එහෙම දෙයක් වුණා කියලා මතක නැහැ. මතක තියෙනවා නම් තණ්හා හරි මාන හරි දික්ටි හරි තියෙන දේවල් මතකයට යනවා. මතකයට ගියා නම් ප්‍රපංච වෙලා. ඒක අපේ චරිතය හැඩ ගන්නවා. වෙලා නොවුනා වගේ ඉන්න පුළුවන් නම් දැක්කට නොදැක්කා වගේ, ඇහුණට නැහැ වුණා වගේ නැත්තම් දැක්ක දැක්ක පමණින් හරියට මේ ප්‍රතිගත කරන යන්ත්‍රේ මේවා ඇහුවට ඒක දන්නේ නැහැ යා ධර්මයක්ද ඇහෙන්නේ අධර්මයක්ද කොයි එකද කියලා දන්නේ නැහැ ඒක එතනින් නතර වෙනවනේ ඒක ගැන කල්පනා කරන්නේ කැමරාවක් ෆොටෝ ගෙවුවට පස්සේ ඒක ඒක මේ සබ්බ්‍ය සබ්බිබාය බලන කැමරාව දාන්නේ නැහැ ඒ වගේ ඇහි නතර කරන්න පුළුවන් නම් එහෙනම් කියේක ප්‍රපංච වෙන්නේ නැහැ කියලා නමුත් ඒක මුඛාවක් දැඩි ශික්ෂණයකින් දැඩි හිරියොතක් වලින් දැඩි මේ සතියකින් තමයි ඒක අහුවෙන්නේ. ඉතින් ඒක නිසා උත්සාහ කරන්න ඕන පුළුවන් තරම් දැකපු දේ අහු දේ පිළිබඳව නැවත නැවතත් මේ තණ්හාමාන දිටි ඇති කරගන්න නැතුව ප්‍රපංච ඇති කරගන්න නැතුව එළඹ මොහොතේ මේ මොහොතට ලෑස්ති වෙලා ඉන්න. එහෙම ඉන්න ගියාම මේ පේන්නේ අපි රස විඳින්න නැති වෙච්ච දේ මේ පසු ප්‍රතිඵලයක් අපිට නැති කාබන් කාබන් එක ලියනවා නමුත් කාබන් එක ගෙවිලා තියෙනවා. ඒ නිසා යට කොලේ වදින්නේ. ලියන්නේ නම් කාබන් කොලේ තියලා තමයි මේ සමහරට කාබන් කොලේ තනි පැත්තක නම් අනිත් පැත්ත තරලා තියලා ලිබ්බයි කියලා හිතන්නේ. ආන්නේ වැඩි තමයි වෙන්නේ. ඒකකොට මොකද වෙන්නේ? මේ ලියන කොලේම යට පැත්තේ වදිනවා. අවශ්‍ය කාබන් කොපිය වදින්නේ ඒ වගේ මේක වෙනස් කරන්න පුළුවන්. ඒකයි බුදුජානනාංශිකේ තියෙන ඒ ප්‍රපංච සන්දර්භයේ වටිනාකම. ඉතින් ඒක ගොඩාක් වෙලාවට එදිනේ ධර්මානුපස්සන කොටසේදී මේ ආනපන දිගේ යනකොට කායනපස්සනාවෙන් ඒකට ඕනේ අඩුම කැඩුම ලෑස්ති කරගන්නවා. උගා කිසරහට ගියාට පස්සේ තමයි මේ ප්‍රපංචකරණය වින හැටි ඒකේ යාන්ත්‍රණය ඒක අනිවාර්යයෙන් වර්තමාන මොහොතේ හිත පන්නනවා. එහෙම නොවි වර්තමාන හිතේ පවත්තන්න පවත්තන්න පවත්තන්න ඒකේ ආනිසංස දන්නවනම් ප්‍රපංච නොවන පැත්තට හිත ස්වභාවිකව මේ හැඩගස්මක් වෙනවා. ඒ නිසා මේ ලියලා තියෙන විදිහට ප්‍රපංච නොවෙනවයි කියලා නම් කියන්න බෑ. වෙන එක තමයි හුඟක් වෙලාවට සිද්ධ වෙන්නේ. චේතෝ විමුක්තිය යන සියලු චෛතසික ධර්මයන්ගෙන් තොර වූ අරූප ධානය මට්ටමක් යයි අපි හිතමු. පඤ්ඤා විමුක්තිය යන ප්‍රත්‍යාවෙන් අවබෝධ කරගත යුතු සියලු ධර්මතා අවබෝධයේ පරිපූර්ණත්වයේ රාත්මාර්ගයට ආසන්නී අන්තගෙන කිසිදු අරමුණක් නැති විඳ දැක් නැති චිත්ත ස්වභාවකයි අපි හිතමු. රහත් වීම යනු විදින්නා නැති කර දැමීමයි අපි සරලව දන්නේ. ගැටළු වී ඇත්තේ පඤ්ඤා යුක්තිය යනු අරමුණක් නැතිවීමක් දෙයක්යි. මෙය පසකින් නැති තවත් මතයකි. කර්ණවන් පැහැදිලි කර දෙන්න මේ මුල් කියන එක ඔක්කොම හිතන දේවල් කියලා ලියලා තියෙනවා ඔය විදිහටම සාධාරණීකරණය කරන්න අමාරුයි. චේතු විමුක්තිය කියලා කියන්නේ අරූප ධානයට යන එක නෙමෙයි චේතු විමුක්තිය කියන්නේ රාහත් ඵලයටම තමයි. අඥා විමුක්තිය කියලා කියන්නේ ප්‍රඥාවෙන් ආපදකන රාහත් භාවයට ආසන තත්වයක් නෙමෙයි රාහත් ඵලයම තමයි. ඒ නිසා චේතු විමුක්ති ප්‍රඥා විමුක්ති කියන්නේ සමාන වචන දෙකක්. ගිය පාර දෙක විතරයි වෙනස්. චේතු විමුක්තිය කියන සමත පූර්වංගම කරගෙන යනවා. අඥා විමුක්ති කියන එක නම් විපස්සනාව මුල් කරගෙන යනවා. කුරුවිට පාරයි, නාලතන්‍ය පාරයි වගේ දෙපැත්තෙන් ගියාට පද්මෙම තමයි චේතෝ විමුක්ති කියලා කියන්නේ. රහත් වීමෙන විදින්නා නැති කර දැමීමයි අපි සරලව දකිමු. ඒකත් බොහෝ විට හරි ඉස්සර දෙකට විවේචන ගියාට ගැටල වී ඇත්තේ පඤ්ඤා විමුක්ති කියන්නේ අරමුණක් නැතිවීමක් නැති විඳීමක්ද යන්නයි. ඒක මේකට සමාන්තරව යනවා පඤ්ඤා විමුක්තිය හරි චේතෝ විමුක්තිය හරි කියලා කියන්නේ අවේදිත සුඛයක්. විඳින්න බැරි වුණාට සුඛයක්. මොකද විඳින්න පුළුවන් හැමදේම වෙනස් වෙන සුළුයි. ඒ නිසා ඔක්කොම දුකට වැටෙන්නේ. අඤ්ඤා විමුක්තිය කියලා කියන්නේ නැත්නම් චේතු විමුක්තිය කියලා කියන්නේ අවේදිත සුඛයක්. විඳින්නෙකුත් නෑ, විඳින දෙයක්කුත් නෑ. ඒ නිසා මේක සුඛයක් වඩපත් වෙනවා. ඉතින් මේ ඒක අමාරුයි මේ අල්ලගන්න හිතට මොකද අපි සුඛය කියනකොටම අපි විඳිනමකට සම්බන්ධ කරලා හිතාගෙන ඉන්නේ නමුත් හැම විදීමක්ම වෙනස් එකකට භාජනය වෙනවා. හැම වෙනස් වීමකට භාජනය වෙද්දී අප දුකක් නම් සැප දුක් අදුක්කම සුඛ කියන ඔක්කොම දුකට වැටෙන්නේ. ඒ ඔක්කොම ගෙවන් කරාට පස්සේ හම්බ වෙනවා විදීමකින් තොර විදීමක්. ඒකට කියන සුඛයක් කියලා. මේකේදී තියෙන අරමුණක් නැති විදීමක් කියලා. ඒක අරමුණක් නැති එක තමයි අනිමිත්ත සමාධිය කියලා කියන්නේ අනිමිත්ත විමුක්ඛය කියලා කියන්නේ නිමිත්තක් නැහැ අපනිහිතයි අනාගත සැලසුන්නේ ශුන්‍යයි දෙයක් කියන්නේ නැහැ ඒක. ඒ කියන්නේ මේ පැවැත්මක් තියෙන කාලය සහ මානියට අහු වෙන මොනම දෙයක්වත් නැහැ. ඒක තමයි මේ පඤ්ඤා විමුක්ති අවස්ථාවේදී කියන්නේ. ඒ නිසා ඒක අනිර්වචනීයයි කියලා කියනවා. වචනයට දාන්න බෑ. වචනයට වැටෙනකොට වැටෙන්නේ සංඥා. ව්‍යාකරණයට වැටෙන්නේ ඇති දේවල් විතරයි. නැති දේවල් දක්වන එක අභාව ප්‍රඥප්ති ව්‍යාකරණයට හරි අමාරුයි. විශේෂයෙන්ම ගත්තොත් පාලි සිංහල දෙකට යන්තම් හරි පුළුවන් වුණාට ඉංග්‍රීසියට කොහොමදක්වත් අහුවෙන්නේ ඉංග්‍රීසියට අහුවෙන්නේම ඇති හැකි සංඥාව තියෙන ආස්තික පැත්ත විතරයි ඒ නිසා ඉංග්‍රීසි භාෂාව කාමුකයි සංස්කෘත භාෂාවත් කාමුකයි පාලි සිංහල දෙකේ විශේෂම පාලිය බොහෝම මධ්‍යස්ථ භාෂාවක් ඒ නිසා පාලි භාෂාවේදී හරි අඩු කුප්පණ ගතිය කියවන්න එපා වෙනවා ඔය කම්මැලි නිකන් මේ හරයක් විතර මේ බොහොම සාරමණ්ඩයක් විතරයි තියෙන්නේ සිංහලේ තියෙන ඔය පාලි සංස්කෘත දෙක මැද මිශ්‍ර සිංහලයක්. ඒ නිසා ඒවා සිංහලට ඒ පාලියෙන් කියන අර්ථ ඉංග්‍රීසියට දාන්න ගියාම හරි රසයක් වැටෙනවා. හැබැයි නියම පරිවර්තනයක් වෙනවද නැද්ද කියලා තාම ප්‍රශ්නයක් තියෙනවා. මොකද පාලිටෙක් සොසයිටි එක කරපු පොත් ටික තේරම දැන් අලුතෙන් අලුත් අර්ථකථන දීගෙන යනවා. ඒ හැම එකක්ම 10 වෙනි 15 වෙනි රිවිෂන් එක තව වෙනස් කර කර වෙනස් කර කර යනවා. ඒ කියන්නේ තාම පදනමකට ඇවිල්ලා නැහැ. ඒ ගරු ස්වාමීන් වහන්සේ සතිය හා මානසිකාර්ය අතර වෙනස පාදන්න මානසිකාර්ය සතියට උදව් උපකාර කරනවා සතිය කෘත්‍ය වෙන්නේ විෂයාභිමුඛ භාව නැහැ අසම්මෝස භාවය මේ මලඟ ඉස්සරහා තියෙන මොකද්ද කියලා පාටලවිලක් නැහැ ආස්වාසින ආස්වාසිය දන්න ප්‍රසවාසිය නෙවෙයි කියලා දානවා ප්‍රශ්වාසයේ තියෙනවා නම් දන්න මේක ආශ්වාසය නෙවෙයි, සද්දයක් නෙවෙයි, වේදනාවක් නෙවෙයි. මේ වම තියෙනකොට වම කියලා මේ එළඹිච්ච දේ, ඉස්සරහ තියෙන දේ පිළිබඳව ඔළුව කලකොල වෙන්නේ. අර්ග කරනකොට මේක නෑ. හරියටම විෂය එළඹි එළඹි කාරණාව අභිමුඛ කරනවා. කෙලිම මූණට මූණ දෙන එක තමයි සත්‍යයෙන් කරන්නේ. මානසිකාරය කරන්නේ බොහෝ විචල්්‍ය සාධක තියදී කෝකටද යොමු කරන්න කියලා තීන්දුව කරනවා. ඒක උදාහරණයක් වශයෙන් කරනවා පොඩියෙකුට මේ ඉඳුරු කට ගන්න දවසේ ඔක්කොම જાතු කැමති දේවල් වටේට තියලා පොඩි එකා මැදින් තිබ්බහම උතෝරනවනේ මොන ඌදන්නේ නැහැ මොනවත් උරන්නේ අම්මට ඕන දෙන්නේ නෙවෙයි තාත්තට ඕන දෙවෙත් නෙවෙයි ඒ කරන්නේ මේ සම්ප්‍රදාන කුණ ගෙවල් ඔක්කොම පොඩි උන් කැමති දේවල් වටේම තියලා ඇස් දෙක වහගෙන ඇවිල්ලා වගේ ඇවිල්ලා තියෙනවා තියෙන මැදින් පොඩි. ඊපට පස්සේ ඌ බලනවා කරකොලත ඇරියා වගේ නිකන් ලෝභ මනසේ සුපර් මාකට් එකට ගියා වගේ කොයි එක ගන්නවද දන්නේ. එතකොට මේ දෙයට ඉස්සලා මත දාන දෙයට තීන්දුව කරන්නේ ඒ තමයි මානසිකාර වෙන්නේ. අපේ හිතත් ඒ වගේ රූප තියෙනවා, ශබ්ද තියෙනවා, ගන්ධ තියෙනවා, රස තියෙනවා කෝකද ගන්නෙ? ඇහෙන් ගන්නවද, කනෙන් ගන්නවද, නාසයෙන් ගන්නවද කියන එක හැම වෙලාවෙම ඉඳුල් කට ගන්න මොහොතක් තමයි අපේ ජීවිතේ. කොයි වෙලාවෙත් ඉඳුල් කට ගා තමයි තියෙන්නේ. තාම ලදරු වයසේ පසු වෙන්නේ. තාම දන්නේ නැහැ කෝකද ගත්තේ ඇයි ගත්තේ කියලා දන්නේ නැහැ. ගත්තට පස්සේ ගත්ත බවට හේතු කර්ම කියනවා අර කිතුල් ගහට ගිය එක ඇයි ගහට ගියේ කියලා අහන කතාව තමයි තියෙන්නේ. ඕක තමයි වැඩි හිටියන්ගේ තියෙන කර්ම දැක්වීම කියලා කියන්නේ. මොනවාර කරපුවාම ඒකට හේතු දක්වන්නේ. අර ලේසියටත් පාසුවටත් දන දන වැරදි කරනවා. එහෙම වුණත් නිදහසට කියන්න කරුණු තියෙනවා නැත්නම් හදලා කියනවා. ඔය මේ මානසිකාරයට සාධාරණීකරණය කරන්නේ ඕකෙන් තමයි අපි මුළු දවස පුරාම අර තියෙන කඩප්පුලි ගතිය පිළිගන්න කැමති නෑ. අපේ හිතේ මේ චාරයක් නැති බව. පිටකොන්දක් නැති බව. සදාචාරයක් නැතිව අපිට ගන්න කැමති නැහැ. කරන දේ කරනවා. කරලා ඉවර වෙලා දෙනවා හිතගෙන නිදර්ශනයක් මේ හේතු කරුණු දක්වනවා. මේ සාධනේ එක තැනක සඳහන් කරලා තියෙනවා මේ ආමුරු කෙනෙක් උපාදකම්මත් එක්ක අනියම් සම්බන්ධකමක් තිබිලා තියෙනවා. ඉතින් රාත්‍රියේ ගිහිල්ලා මේ උපාසකම්මත් ඉල්ල පාන්දරම එනකොට මේ ඇඳ කියලා තිබුණු උපාසකම්මගේ සාහතිය කරේ දාගෙන ඇවිල්ලා තියෙන්නේ සිවුර කියලා ඉතාලි. පාන්දරම ඇවිල්ලා අතු ගන්නවා. මේ දායකයත් ඇවිල්ලා ගෙඩිය ගහන්න බලනකොට ආහුතුන නිල් පාට සිවුරක් ඇඳගෙන පාන්දර අතු ඊට පස්සේ ඇවිල්ලා ස්වාමීන් මොකද මේ මේ නිල් පාට සිවුරක් කියලා. ආහුතුන බලනකොටම ඇත්තලු කතා කියවල ඔබ දන්නේ නැද්ද නීලපටක දර්ශනය කියන එක දන්නවද කියලා. ඒ පාදවහත් ඇවිල්ලා නෑ. එහෙනම් ඔහොම හිටපන් කියලා සලෝක 60ක් කිව්වල හිටගෙන. දන්නේ නැත්නම් අහගන්න. මේක තමයි නීලපටක දර්ශනය කියන්නේ. ඒක දවසක් ඒ වගේම මේ අපේ හස්සාවේ හාමුදුර කෙනෙක් මේ පින්ඳ පාති ගිහලා. ගම ළඟට යනකම් ගිහලා බලනකොට පාත්‍ර ගෙනල්ලා නැහැ. මෙහෙම අත ගහලා බලනකොට පාත්‍ර ගත්තා. හාමුදුර දැන් තක්මුක් වෙලා විජහාර පිටිපසට ගිහලා තියෙනවා. හැබැයි ගම්මුදෙන්නෙත් උනේ දැකලා තියෙනවා. ඉතින් කටේ බලන ඉන්නවනේ පින්න පාතේ බෙදන්න නැහැ. ඉතින් ගියාට පස්සේ ගතකාරයා ඌට කියන්නේ මේ සංගදාස් කියලා. සංඝදාස කියන්නේ පුදුමාකාර සංඝයාට ආදරේ අමතර જાති මිනිස්සු. සංඝදාස ගමට ගියාට පස්සේ කිව්වලු මේ මොකද සංඝදාස උනේ අද හමුදුර ඇවිල්ලා මෙහෙම ඇවිල්ලා මෙහෙම කරලා ගියයි කියලා. මූ දන්නා වෙලා තියෙනවා. ඊට පස්සේ කිව්වා අද පාත්‍ර පුච්චන දාසෝ. <laughs> කවුරක්වත් දැක්කේ මොකද්ද කියලා. ඊට පස්සේ අවුල් මේ මේ එන්නේ ඕගොල්ලන් දන්නේ නැහැ ඒවා ඒවා ආරණ්‍ය චාරිත්‍ර. ඒක අතර පුච්චන දවසට ඒ ගංගල ගමලකට ඇවිල්ලා යනවා. කවාද වෙනකන් කවුරුත් දන්නේ නැහැ. ඉතින් ලෝ පඬිසාංශ ළඟට ගිහලා කියනවා අවසර මම කියන්නේ පිම්බොරු. මම කවදාකවත් නරක දෙයක් කියන්නේ පිම්බොරු තමයි කියන්නේ කියලා. රංගදාස හොඳට පඬිසාංශෙත් එක විටිපතේ යනවලු ටයි කෝට් ටයි එක දාන්න කෝට් එක ගන්න රිද්දක් ගන්න ගියාම පේන්නේ හුත්ත ඇත්තටම හැතරෙන්නේ පඬිතෙක් විදියට. ඉතින් පන්දිසාන්සේ පණිවිඩයකට ගෙදරට ගියාලු ගෙදරකට. වයසක උපාසකම්ම කෙනෙක් හිටියේ ඊට පස්සේ වාඩි වුණාට පස්සේ සුදු රෙද්දක් දැම්මේ නැති එක විතරයි. වාඩි කරලා ඉවරවලු මේ පොඩ්ඩක් ඉන්න කීලවල එතකන් අර පංචවරත් ජාතකයේ කෙටි සටහනක් තිබ්බ පොතක් ගෙනලා කිව්වලු උපාසක මහත්තයෝ මේක පොත හම්බුණා මට කියව ගන්න බෑ පොඩ්ඩක් මේක බලලා කියලා දෙන්න කියලා. සංඝදාස අකුරු ගන්නවා. ඊට පස්සේ දැන් අර මනුස්සයා තේක හදාගෙන ඉනකොට මනුස්සයා හොඳට පොත බලාගෙන ඉඳලා කිව්වලු ආ බොහොම හොඳයි මට ටිකක් කියලා. ඊට පස්සේ ගෝලු පාද කම්ම මේ පොත මම ලංකාව පුරා හොයෝයි හිටියා. හම්බුනේ නෑ මට පොඩ්ඩක් දවස් දෙකකට ගෙද ගෙනියන්න දෙන්න බයිද කියලා. ඉතින් ඒ පාස කම්ම ගෝලු අයියෝ ඒ තරම් වැඩක් වෙනවා නම් ගෙනියන්න කිව්වලු මං ඉක්මනට යනවා ගෝලු සාක්කුවේ දාන්න ගියා. ඒ වගේ සාහිත්‍ය රසයක් තිබුණාට උදේ ඉඳලා හැන්ද වෙනකන් අපි කරන වැඩවල බලන්න ඔය කියන එක වෙන්නේ නැද්ද කියලා. අපි කිසි දෙයක් එල්ලයකට කිසි දෙයක් දැනගෙන කරනව නෙවෙයි. දැනගෙන කරන දේවල් වෙන්නේ නැහැ. උනාට පස්සේ අපි අර දන්න හේතු කරන අනුව එක්ක බලය පාවිච්චි කරනවා ඒක නැත්නම් මොනවා හරි කළා හේතු ගන්නවා කියන එකක් තියෙනවා රීසනින් කියලා වැඩක් තියෙනවා. ඒක අපිට ඔය මේ පෝස්ට් ග්‍රැජුවේට් කරනකොට ගන්නවා adult psychology වල රීසනින්. මේ ප්‍රොෆෙසර් මට උගන්වන්න කිව්වා පුර කාර් එකක් තියෙනවා 185 බයික් එකක් තියෙනවා 125 බයික් එකක් තියෙනවා ඇමරිකන් කාර්යය බැඳලා හිටියේ ඉන්දුනීසියානු ලේඩි කෙනෙක් හරිම ෂෝකේ මේ මං ගෙදෙට යනවා නිතරම ඒ මොන මහත්තයා ඉරපො දැන් කවුරු හරි આવුවාම මේ කාර් එක ගොයි බයිසිකල් දෙක්කුයි මොකටද තියෙන්නේ කියලා මම මේ කතා කරන්නේ 70 ගණන්වල ඉතින් යා කියන්නේ මේ කාර් එක ලෝනට යනවා ඉතින් 180 බයිසිකල් එක 180 බයිසිකල් එක ඉතින් පැට්‍රල් ඉතුරු කරලා මට යනවා 125 එක ඉතින් ඒකත් මේ මේ පොඩි පොලට යන්න ආරෙමේ කියලා මම දිනවලු හේතු කරනවා හැබැයි මට තියෙන තන්නිකර කාර් මොනවද තිබ්බත් බයිසිකල් පදින ආසාවලු තියෙනවා. ඒක කියන්නේ නේද මේ ප්‍රොෆෙසර් කෙනෙක් කියලා බයිසිකල් පදින තියෙන හෙල්ලක්කාරකම කියන්නේ අහපුවාම දෙන්නේ තමන්ගේ තියෙන දේ ඒ පැත්ත මේ පැත්ත දාලා දෙන එක තමයි තියෙන්නේ. ඒ නිසා මේ අපි කවුරු රවට්ට ගන්නවද කවුද මේක රැවටෙන්නේ කියන එක කෝක වේදත් අපි නම් ඉන්නේ උදේ ඉඳලා හන්දනට රැවටෙලා. ඒ කතා කරන මනුස්සයා ඉන්නේ රැවටෙලා හිතනවා අනෙක් කට්ටියත් කනවා කියලා. කෑවත් නැතත් අඩු ගන්න තමන් රැවටිලා ඉන්න ඕන අනින් කවක් ගන්න. ඒ නිසා මේ මානසිකාර චෛතසිකේ දිහා බලන්න හිටියොත් පේනවා ඒකට කිසිම කොඳුයට පෙලක් නැහැ කිසිම න්‍යාය පත්‍රයක් නැහැ. ඒක දුවන්නේ අභිරුචියනේ. කිසිම සදාචාරයක් නැහැ හොඳට පේනවා හීනයක් දකින්නකොට ඒ හීනේ කොහොමද මේ තේමාව හැදෙන්නේ කියලා. ඒක අපේ යටපහුවෙච්ච ආසාවල් ඉෂ්ට කරගන්න බැරි ආසාවල් ඒ හීනේදී සම්පූර්ණ කරගන්න. බිවට පස්සේ මිනිස්සෙගේ ඒ ගතිය එළියට එනවා. එයා සප්‍රෙස්ට් ඔක්කොම ඉමෝෂන්ස් එළියට දාන. එතකොට මානසිකාරයේ නායකත්වයට ගන්නවා. ඒ කියන්නේ නායකත්වය කියලා කියන්නේ කිසිම මේ විධායකෙක් නැති නායකත්වයක් කරගන්න. ඉති බුදුජානනාද කියනවා මේකද විශ්වාස කරන්න. මේ හික්මීමක් නැති මානසිකාරයේද අපි මේ උදේ අවස කවල පොවල නාවල මේකටද සීළු පහසුකම් දෙන්නේ මේක හික්ම ගන්න නැති වෙච්චාම මේ වර්ගවල වටහාගත්ත මානසිකාරය හතුරෙක් හතුරෙකුට කරන්න ඕන දේ කොහොමදත් කරන්නේ අපි හිතන්නේ අනේමන අනිකතිය කරනවා කියලා. මානසික කාර්යයෙන් දෝෂමයි තියෙන්නේ. මොකද සතිය ඒ වෙනුවට පුළු චිත්තක තියෙන දේ බලනවා ඉස්සරහින් තියෙන දේ මේකයි තියෙන්නේ කියලා දැකලා. එනිසා මානසික කාර්ය වැඩෙන විදිහට සතිය සතිය වැඩෙන විදිහට මානසික කාර්යය යෙදවීමට අපි කියන්නේ මෙනෙහි කරනවා. අපිට අවශ්‍ය නම් ඊටිවිලිට් එද්දී සක්මන් කරද්දී මේ සක්මනට හිත මෙහෙවන්නේ අපි වම දකුණ කියලා මෙනෙහි කරනවා. ඒකට මානසිකාරය කියන වචන පාවිච්චි. ඒතකොට සිතිවිලි එන එක අඩු වෙනවා. රූප බලන එක අඩු වෙනවා. මේ කරත් එකෙන් පොල්ලතු පොල්ලතු බලන මිනිස්සයා කරත් පොල්ලතු ගන්න ගණන් කර කර දානවා. 1 1 1 1 1 2 2 2 2 2 2 3 3 3 ගණන් කරනකොට මේ වෙන බිස්නස් කතාවක් නෑ මේක විතරයි. ඒ ගණන් කරන ක්‍රමයට මානසිකාරය තමයි අපි සිංහලට හරවන් දෙන්නේ මෙනෙහි කරනවා කියන එක. ඒක හර හිතට මේ එල්ලයක් කරන් දෙනවා. අර මේ දුවන්න බෑ මෙහෙ ඵලයක් කියලා. එතකොට වැඩෙනකොට ධර්මය තමයි සත්‍ය කියන්නේ. ආනාපානී සුලන්තරල ස්පර්ශ වීම අරමුණු කොට විදර්ශනා වැඩිීමේදී ඇතිවෙන සියුම් වේදනා. වේදනාත්මක මෙනෙහි කෙරෙවිට නැති. නැවත මූලික කර්මස්ථානට යා හැකිය. සදබල වේදනාවක් දැනෙන විට සිත ඒකාග්‍ර වී ඇතනම් මරුණත් කමක් නැහැ කියලා හිතා ඒ වේදනාව අනිත්‍යයි දුකයි ආත්මයි කියලා මෙනෙහි කිරීම නිවැරදියි. නැත්නම් කළ යුතු ආකාරය පැහැදිලි කර දෙන්නේ. මේක මේ අවස්ථා දෙක වෙන වෙනම ගත්තොත් භාවනා කරගෙන යන වෙලාවේදී සුළු වේදනාවක් දැනෙනවා නම් ඒ වේදනාව ගැන නොතකා මූල කර්මත්තාන් හිත තියෙන එක තමයි කරන්නේ. අරමුණ මෙනෙහි කරන්න ඒ විනෝට ආනපාන. ආස්වාද ප්‍රසවාස මෙනෙහි කරන. එතකොට මේක ගණන් නොගැනීමෙන් නිකම්ම නැති එතකොට මේ හිත අඛණ්ඩව තියෙන ආනපානත් එක්ක මනසිකාරය යොදවන්නේ සතිය වල. නැත්නම් මූල කර්මත්තාන්ට යා හැකිය. එතකොට නැවත මූල කර්මස්තන්ට යෑමක් නෙමෙයි බලන්න ඕනේ වේදනාවක් ඇවිල්ලා තියෙදි මූල කර්මස්තන්ට කඩා ගන්න තුො යන්න පුළුවන් නම් වේදනාව ගැන නොසකා සිටිනවා නොතල නොසලකා නොතකා සිටිනවා ඒ කියන්නේ පුච්චි වේදනාව. නමුත් තදබල වේදනාවක් ගන්න විට හිත ඒකාග්‍ර වී ඇතනම් මරණක් කමක් නැහැ කියලා හිත ඒ වේදනාව අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා මෙනෙහි කිරීම නිවැරදි. ඒක මිශ්‍ර වාක්‍යයක් ඒක ඔක්කොම જાති තියෙනවා. මුදුවට හිත ඒකාග්‍ර වෙලා තියෙනවා නම් බලන්න ඕනේ මේ වේදනාව මෙහෙන් පුපුරු ගහද්දි නිකන් ව්‍යාකර දෙනවා ගොරෝ ගොරෝ පැත්තක ඉන්න වගේ ඉඳද්දි අතරින් පතරක් තමයි මූල කර්මස්ථානේ බලන්න පුළුවන්. අනේ බලන ඉන්නකොට පේනවා මේක දිහා බැලුවොත් අවිශ්වෙනවා බය වෙනවා හිතන මෙයා කැළඹෙනවා මූල කර්මස්ථානේ දිහා බලනකොට තමයි දැනගන්න පුළුවන් මූල කර්මස්ථානේ සාන්තව tempත්ව තියෙනවා නම් ඒ කියන්නේ මේ වේදනාවේ මූල කර්මත්තානේ කලබගෑරි වෙලා නැහැ. එහෙමනම් මූල කර්මත්තාන යනවා කියන්නේ නිවීම වේදනට යනවා කියලා කියන්නේ කලබල. නමුත් මූල කර්මත්තානත් ඇවිස්සලා නම් වේදනාව නිසා ඇවිස්සලා නම් ඒ කියන්නේ වේදනාව බලවත්. එතකොට කියනවා මූල කර්මත්තාන හිත ගලවලා වේදනාව තියෙන තැන అలවලා වේදනාවක් වේදනාවක් කියලා මෙනෙහි කරනවා. ඒත් අනිත්‍ය දුක්ඛ අනාත්මය මෙනෙහි කරන කතාවක් විදර්ශනාවේදී එහෙම උගන්වන්නේ වේදනාවක් වේදනාවක් කියලා විතරයි මෙනෙහි කරන්නේ. හැබැයි එතකොට ඒ නාසිකාග්‍රේ වගේ ආනපානේ බල බල හිටිය කෙනෙක් නම් එතනින් හිත තියන්නේ නැතුව වේදනාව තියෙන දකුණු ධන හිතේන දකුණු ධන හිතට හිත යොදවලා ඒ වේදනාව දිහා බලලා මෙනෙහි කරන ගමන් වේදනාවේ ස්වභාවික ලක්ෂණ බලන්න කියනවා ඒක කපනවා වගේ එකක්ද පුච්චනවා වගේ එකක්ද අනිනවා වගේ එකක්ද කොටනවා වගේ එකක්ද කියලා වේදනාව මූල කර්මස්ථානයේ වගේම සාතරව බලන්න. නැත්නම් වේදන කර වේදනාවේ ස්වභාවික ලක්ෂණ බලනාසුලෝ බලන්න කියනවා. ඒක ලේසි නෑ. එතකොට නිකන් මේ තද ආතතියක තියෙන්නේ. ඒක එතකොට මේ පුංචි වේදනා වැඩ කරලා ශක්තිමත් වෙච්ච පන්නරේ හිටපු හිතකට තමයි පුළුවන් වෙන්නේ ටික වේලාවක් ඒ විදිහට වේදනාව දිහා බලන්න. ඒකට දැනගන්න පුළුවන් දැන් මම ඉන්නේ වේදනාවේ මැද කියලා. මුල දැකලා නැහැ. මැද ඉන්නේ අග වෙනකන් ඉඳද්දා. ඒ තරම්ම ඒක කිටි කිටි වේදනාවක්. උකුරු ගහන වේදනාවක්. එහෙම කරලි වෙලා ඒක ඉඳ ගන්න බැරි නම් වැඩි වෙන පැත්තට යනවා. ඒ වේදනාව වෙනුවෙන් Taman ඉරියව මාරු කරලා හෝ නැගිටලා ගිහිල්ලා හෝ පිළියම් කරනවා මිසක් මේ ඒක තියෙද්දි මූල කර්මස්ථාන එහෙම බලන්න ගියොත් එන්නේ එන්නේ හිත ඇවිස්සෙනවා. ඒ නිසා එවැනි වෙලාවට වේදනාවට යටත් වෙන්න වෙනවා. පොඩි ඉරියව මාරුවක් කරලා ආයසරයක් මූල කර්මස්ථානට එන්න. උගල්ව ඒකාකාරව ඇතුල් නෙවෙයි කැටි කැටි එන විට මෙනෙහි කරන ආකාරය පහදා දෙන්නේ. මේක මෙනෙහි කිරීම නෙවෙයි කරණ තියෙන්නේ. දැන් මේ මූල මූල කර්මස්ථානයේ ඇතුළත වැඩි විස්තර පේන නිසා මෙනෙහි කිරීමේ වෙනසක් නොකර පුළුවන් නම් මෙනෙහි නොකර බලන්න කියනවා. එහෙම නැත්නම් මෙනෙහි කරනවා පුරුදු ආස්වාසි කියලාම තමයි මෙනෙහි කරන්නේ. වෙන විදිහකට කියනවා නම් අරමුණක් මෙනෙහි කරනකොට ඒ අරමුණේ මේ ඇතුළාන්තේ ධාතු ලක්ෂණ පේනකොට ඒ ධාතු ලක්ෂණ අනුව මෙනෙහි කරන්න යන්න එපයි කියනවා. අරමුණේ සම්මුතිය විතරක් මෙනෙහි කරන්න මෙනෙහි කිරීමේදී අපි ගන්න සම්මුතිය බමනමයි. පරමාර්ථ කිසිම දෙයක් මෙනෙහි කරන්න යන්නේ එහෙම නැත්තම් මෙනෙහි නොකර නිකන්. හිත ස්වභාවයෙන් වැඩේ කරන යනවනම් මෙනෙහි නොකර නිකන් ඉනවා. නැත්තම් ඇතුළේ නෝ පිට වෙනවා කියලා මෙනෙහි කරනවා. ඒ විදිහට ගොඩාක් මුළු ඇඟම එමෙතනම වේදනා උකුරු ගහනවා වතුර වැටෙනවා සැහැල්ලු වෙනවා බර වෙනවා ආදී බුළු එකම නිකන් රාත්‍රියේ තොරණක් වැඩ කරනවා වගේ යන්න හදනවනේ දැනෙනවා දැනෙනවා කියලා පොදු වචන මෙනේ කරන්නේ නැත්තම් ඉන්නවා කියන එක මැරිලා නැහැ නිින්ද ගිහලා නැහැ ක්ලාන්ත වෙලා නැහැ මම ඉන්නවා අවදිින් ඉන්න නැත්තම් මේ දැනෙනවා අන්න වගේ පොදු වචනකින් මෙනේ කරන්න කියනවා ඒවා මේ වෙන වෙන පුංචි පුංචි දේවල් නම් වාසියෙන් කියලා මෙනේ කරන්න යන්න ඕනේ නැහැ. එතකොට වෙන්නේ මෙනේ කරගන්න බැරි තරම් දේවල් පුංචි දේවල් මෙනේ කරන්න ගියාම මෙනේ කිරීම මතින් සමාධිය කැඩෙන්න ඉඩ තියෙනවා. සමහර අවස්ථාවලදී වැසිකිලි වසාගෙන කුඹින් පිදී ඇත අවස්ථා කීපෙදීකී වෙනත් වැසිකිලියක් පාවිච්චි කෙරෙමි. නමුත් හදිසි අවස්ථාවක් වී එම වැසිකිලිය වෙත යාමට කාල වේලා මදි වූ බැවින් කූඹින් සායතම පාවිච්චි කිරීමට සිදු වේ. මෙය පාණතිපාතා ශිල්පදේ කැඩීමක් බැව් ඇසිතමි. එවන් අවස්ථාවල කළ යුතු දෙයක් ගැන පැහැදිලි කර දෙන්න. මේ පොත ගොඩාක්කල් මෙතන තිබ්බා මේ වැඩක්ුනේ නැහැ හැබැයි. මේ තේල කටාගත කතාවේ පරණ කතාව දන්නවද? තේල කතාවේ එළිය යහමතුරු තෙල් ආද වාදනක දාලා කුච්චලා මැරුවා. ඒ ශාන්තිගේ අතීත කතාව වෙලා තියෙන්නේ මේ වතුර හැලියක් තැම්බෙනකොට ඒකේ මැස්සෙක් ඉඳලා දැකලා ගොඩ ගන්න හිතලා නැහැ. ඔන්නේ තැම්පිච්චාවයි කියලා ගිහිලා තියෙනවා. ඉතින් ඒක හරියට ඒ ශාස්ත්‍රයේ පස්සේ කුකුස් විපිලිසර වෙලා ඒකට විපාකයක් වශයෙන් තමයි මේ මේ මේ ආත්මෙදී රහත් වුණාට පස්සේ කලිතිත රජුව සැකයක් උපදවලා තියෙනවා මෙයාගේ ගෝලයා කලිතිත රජුවන්ගේ ආග්‍රබහිෂිකාවත් එක්ක අනියම් ප්‍රේම සම්බන්ධයක් තියලා තියෙනවා. එයා තල්පතක් දාලා තියෙනවා. මෙයා ගෝලයා යන ගමන රාජපුරුෂයන්ට අහු වුණා ඉස්සරහා දාපේ කරන දැක්කයි කියලා නෙමෙයි පස්සේ දාපේ කරන දැක්කයි කියලා නෙමෙයි දැක්කේ ඉස්සරහා දාපේ නඩු මොනවත් නැහැ රාජද්‍රෝහියයි කියලා ඒ මේ රජුරෝ මේ රජුරු තෙල් කලියක දාලා තෙල් හැලියක දාලා ගිනි මේ ගිනි මෙලව රජුරු ඒ ඒ ඒ රහතන් වහන්සේ තෙල් පැහැලිය පැහැෙනකන් කියපු ગાතා ටික තමයි මේකේ තියෙන්නේ පිරිනමන පෑවේ ඒකෙදීමයි ඒකට කතාව පෙන්වන්නේ පැරණි මේ ඒ වගේ තෙල් හැලියක පැහෙන මුණත රත් එක්ක පැහෙන කූඹියෙක් හෝ මැස්සෙක් මට මතක නෑ එයා ගැන අනුකම්පා විරහිත ඕනම තැම්බෙන්න කියලා ඉවසලා තියෙනවා ඉතින් මේ වගේ වෙලාවල් වලත් ඒක ඇත්තට සමානලාට වෙනවා මම මට ඊයේ වුණා ඒක නිසා වැසිකිළිදී පස්සේ ඒ ගාම මේ පෙරකොට මහත්තයා ගිහිල්ලා කම්බරන් ශාම්තු ගාව තියෙන මොනදර මේ මට මතක නැහැ කිමිකල් එක මොකද්ද කියලා අර වතුර කූඹිය පිටිලා වතුරේකට මේ ඇසිඩ් වගේ කඳුලක් දැම්මම පස්සේ ඒකෙන් පොඩි සරක් එනවා ඊට පස්සේ කූඹිටි ගන්නවා දැන් ආයේ දහස් මගේකෙත් ඒ වගේ වෙනවා ඊපස්සේ මම කරද උඩ බහලා තියෙන එක අයින් කරා අයින් කළා නිකන් අර වට වලාල විතරක් තියලා තිනවා ඒත් සමහරලාට යනකොට ඒ පිරීලා උන්ටත් ඔය හදිස්සියක් වෙන්න දෙනවා හැබැයි උන්ගේ වෙලා තියෙන්නේ අපිට තරම් ඉවර කරලා යන්නේ ඉතින් ඒක නිසා අපිට ඉතින් ඒක නිසා මේ වයිදී මේ කූපයට සමාජිකවාස්කම් දීලා තමයි කතා කරන්නේ. ඌත් කවදා හරි අපෙන් ඉල්ලනවා උඹලට එච්චර 5 star hotel වල ගිහිලා කරන්න ඕන අපට බැරිද කියලා. ඉතින් ඌටත් ඉඩ දීලා යන්න වෙනවා. අර නිතරම මේ ඒ හාපික් හරි මොන රසායනික ද්‍රව්‍ය වැටෙනවනම් එන්නේ නැහැ. නමුත් මේ ඒ රසායනික ද්‍රව්‍ය කියලා වැටෙන වැසිකිලි වලේ ඉන්න සත්තුන්ට මොනවා වෙනවද කියලා ඊට පස්සේ ප්‍රශ්නයක් එනවා. අපි දානවා නම් ඒ නිසා උඩ හාපි ගෙන්න එක නැතර කරා. හාපික් දාලේ වල ගියාට පස්සේ වැටෙන වැසිකිලි වට ඒකේ ඉන්න සත්තුන්ට සොරි කියා ගන්න විදියක් නැහැ. ඉතින් මේ නිසා මේ මතක තියාගන්න මේ සංසාරේ කිසිම තැනක කවමදාකවත් වෙන කෙනෙකුට කරදර නොකර ජීවත් වෙන්න අමාරුයි මේක තමයි survival of the fittest කියලා කිව්වේ බලවතා ජය ගන්නවා. අපි කොහොම හිටියත් කරන්නේ කන්නේ කාගෑරි කෑමක්, අඳින්නේ කාගෑරි ඇඳුමක්, ඉන්නේ කාගෑරි කොන්දක් උඩ. ඒක නිසා තවදුරටත් සංසාරයට බරක් වෙන්නේ නැතුව මේකේ යන එක තමයි එකම දේ. එහෙම නැතුව මොනවද කියන්නේ සදා මේ wholesome අද wholesome කියලා කියන්නේ ඒ සම්පූර්ණ කාටවත් කරදර නොවි ජීවත් වෙනවා කියන එක ඒක ඒක සදාචාරවාදීන් විතරක් දකින්න හීනයක් නමුත් කිසිම වෙලාවක අපිට කරන්න අමාරු වෙන නිසා අපිට කරන්න තියෙන වඩා හොඳ දේ කරනවා මිස දෙකක් දෙනකොට වඩා හොඳ දේ තෝරනවා මිසක් මේක 100ක් හරි කියලා මොනම දෙයක්වත් මේ සංසාරේ කොහොක්වත් නැහැ. මේක තියෙනටි ඔක්කොම කෙලසිලා තියෙන්නේ. අපිට තියෙන්නේ කෙලසිච්ච බාදරන ගොඩ යෑමට මේක වාංගුවට ගන්න ගලක් විදියට පාවිච්චි කරන්න පුළුවන්. කවුරුහරි හිතනවා මේ සංසාරේ හානියක් නොකර හිංසා නොකර සුද්ධ ජීවිතයක් ගත කරන්න පුළුවන් කියලා පරමාර්ථ වශයෙන් බලනවා නම් ඒක හීනයක් විතරයි. ඒක පුළුවන් තරම් මේ විරුද්ධ පක්ෂයට කතා කරන්න හරි. ඒගොල්ලන්ගේ චෝදනා එන්න හරින්න ඕනේ. ඊවර පුදුම යටහත් පහත් වැඩ කෙරුවොත් තේරෙන්න පුළුවන්. කොයි වෙලාවක හරි අපි ඒක තලාව බාගෙන ගියොත් ඒහා සමාන මේ අසාධාරණයක් අපිට සිද්ධ වෙනවා. ඉතින් ඒක බලනකොට හරිම අමාරුයි චිත්තක්ෂණ බේර ගන්නවා කියන්නේ. ඒ නිසා අමාරුයි කියන්නේ මේකට කරන්න තියෙන එකම ක්‍රමය ඒ කියන්නේ මේ සංඝයාසලට හුඟක් වෙන වැඩක් තමයි බැරි වෙලා හරි වතුර මොනවාරි භාජනක දවස් දෙකක් තිබ්බ ගමන් මතුරු බෝන. මතුරු බෝනාට පස්සේ ඒකේ මතුරු කීටෝ පෙරලා වෙන වතුර ටිකක් ගාවට ගිහිල්ලා දානකම් එකෙක් හරි මැරුණොත් ඉතින් ඒක මේ පුදුමාකාර කරදරයක්. ඉතින් මම අර ජර්මනියේදී ඔය වගේ කතා කරලා මම කිව්වා එතකොට අපි කරන්නේ මේ වතුර එක එක්කෝ ගොලකට ගිහිල්ලා දානවා. එහෙම නැත්නම් ඒ සතෙක් මැරෙන්නේ නැති වෙන්න කටයුතු කරන්න වෙනවා කියලා. ඉතින් එතන ඉන්න සුදු නෝනා කෙනෙකුට හොඳටම කීටි ගියා. ඒ එහෙම මදුරු කීටියෝ ගිහිල්ලා තව වතුරකට දාපුවාම ඩෙන්ගු හැදෙනවා. ඒ සත්තු මරන්නයි තියෙන්නේ. අයි එහෙම කරදර කරන සත්තුන්ට ඒ විදිහට මේ ජීවිතේ පවත්වාගෙන යාමට ඉඩ දෙනවයි කියන එක මොන විදිහකට කරන්න බෑ සෞඛ්‍ය සම්පන්න නැහැ කියලා. ඉතින් මේ මම අපිට පොවලා තියෙන විදිහෙන් නම් ඩෙන්ගු හැදුණා නැතත් ඒ ඒ ප්‍රාණි නැතිවමටයි බල බලධාරීත්වයක් අපිට ලැබිලා නැහැ. අපිට තියෙන ඔබේ ජීවිතය ආරක්ෂා කරන එකයි තියෙන්නේ දැන දැන කරන්න බෑ. දැන දැන කෙරුවොත් එයා හතුරෙක් වුණත් මිතුරෙක් වුණත් විස බීජයක් වුණත් මේ අපිට Tamanට ඒකට ගෙවන්න වෙනවා නිසා ඔය කුටිවත කරනකොට සීනාසනයක් නඩත්තු කරනකොට ඒව නොවීමට කටයුතු කිරීම නැත්නම් මේ වෙදකමට වැඩිය හෙදකම තමයි මුළු බුද්ධජනකගේ පණිවිඩේ පුරාම තියෙන්නේ. අපි මේක වෙදකම කරගන්න හදන්නේ වෙදකමක් නැතුව බෑ. පටචාරා වගේ කෙනෙක් කාට පස්සේ වෙදකම කරලා තමයි හෙදකමට ගෙනියන්නේ. නමුත් හොඳට විවේක වේලාවේදී කල්පනා කරන්න ඕනේ මෙවැනි දේවල් ඇති නොවීමට ලෙඩ වෙලා බෙහෙත් බොන එක නෙවෙයි ලෙඩ නොවි මේ සිටීමන ගත හැකි උපරිමයේ ගන්න එක තමයි නැත්නම් මේ අතිනත ගන්න ඕනේ වෙදකමයි හෙදකමයි දෙක එකට යන්නේ. ඒක ඒකින් සම්පූර්ණ ජීවන රටාව හා බැඳිච්ච ප්‍රශ්නයක්. ඒක ජීවිතේ ඒකාංගයක් විතරක් අංග සම්පූර්ණ කරන්න බෑ. රහතන් වහන්සේ නමකට මිස එහෙම පූර්ණත්වයකට යන්න බෑ. එතකන් හිතා ගන්න ඕනේ මේකේ දුවන්නේම කර්මයන්තරේ තමයි. මූලධර්මවාදය උච්ඡේද කියන එක මේ විච්ඡේද කියලා දීලා තියෙන වාදය නාස්තික වාදය යන ආකාර වලින් හඳුන්වන්නේ බුදුරණාහිසේගේ න්‍යායාත්මක සොයා ගැනීම වල මුල් අවස්ථාවක් හා ක්‍රියාමාර්ගද මදක් පැහැදිලි කර දෙමින් ඉල්ලා සිටිමි මේව නෙමෙයි මේක ඇත්තටම දර්ශනයේ පස්සේ තියෙන මූලධර්මවාදය කියලා කියන්නේ බෞද්ධෙක් මෙයමයි සත්‍ය අනික බොරු කියලා බුද්ධ ආගම පමණයි අනිසියලු ආගම් නැති කරන්න ඕනේ කියලා අනිකායට විරුද්ධව මේකම අල්ලබදා ගන්නවා. කතෝලික මිනිස්සු කිව්වොත් එහෙම දියනාච අදහන් නැති අයට ආත්මයක් නැහැ. උන් මරන්න ඕනේ. පුළුවන් හැටි ඉක්මනින් එක්කෙනෙක් හරි කමන්න දේවයන් අදහන පැත්තට ගන්න ඕනේ කියලා ඒකට මූල ධර්මවාදී කියනවා. උච්ඡේදවාදී කියලා කියන්නේ මේ මරණයන් මැත්තේ වග වෙන්න කෙනෙක් නැහැ. ඒක ඔක්කොම අහෝසි වෙලා යනවා එක ජීවිතයක් පමණයි තියෙන්නේ කියන එක. නාස්තිකවාදී කියලා කියන්නේ මේ හොඳ නරක දෙකක් කියලා දෙන්නේ නෑ. කොයි දෙයක් කරලා හරි කමන්නේ සැප වින්දොත් එච්චර අවශ්‍ය කරලා තියෙන විදින සැපේ පිළිබඳව හේතු හොයන්න ඕනේ. එහෙම නැත්නම් වග වෙන්න ඕනේ. කාපල්ලා පිපල්ලා ජොලි කරපල්ලා කියන විදිහට වගේ සදාචාරාත්මක කිසිම හැකියාවක් නැතුව ඒකට කියනවා නාස්තිකවාදී කියලා. ඒ වගේ මේ බුදුජානනාංශයේ පහළ වෙන්නේ ඉස්සල්ලා තිබිච්ච මානවයා මානවයාට විරුද්ධව නැගී හිටින මෝඩ තර්ක මෝඩ වාද වගේක් මේකේ සඳහන් කරන මේ වගේ දෘෂ්ටි 60 ගණක් භ්‍රමජාල සූත්‍රයේ කතා කරනවා මේ සඳහන් වෙලා තියෙන මූලිකම ඒ වගේ කීපයක් විතරයි. ඒක සාමාන්‍යයෙන් මේ ඔය සාකච්ඡා කරනවා මේ පච්චේ පරිග්‍රහ ඥානය කියලා කියන්නේ ඔන්න ඔය ටික අයින් කරලා දාලා පටිච්චසමුපාදේ පිළිගන්නවා මේවා බොරු බව තේරුම් ගැනීම තමයි පච්චේ පරිග්‍රහ ඥානය කියලා කියන්නේ. නවමා විදර්ශනා ඥාන පිළිබඳව අනුකම්පාවෙන් පැහැදිලි කර දෙමින් කවුරුන් ඉල්ලා සිටිවි. මේක සත්‍ය විසුද්ධිය හා විදර්ශනා ඥාන කියන මාතෘකාවට වැටෙන්නේ ඒක අපි ධර්ම දේශනාවේ කොටසක් වාටපත් කරගන්න බලමු. වෙස්සන්තර ජාතිකයේ දරු දෙදෙනා දන් දුන් පසු මන්ත්‍රී දේවියගේ දෙමව්පියන් නැවත දරු දෙන්නා ලබාගත් ආකාරයේ විස්තර කරන්න මේක බුද්ධඝ ප්‍රශ්න පත්‍රයකට හොඳයි ජාතක පොත කියවලා පොඩ්ඩක් බලන්න. දාම්පාසල් විභාග කරන හොඳයි. මේ මේ වගේ වෙලාවල් අපි මේ වගේ මාතෘකා ගන්න නරකයි. අර නිදර්ශන වශයෙන් ගන්නේ මේ කාරණේ මේවා කරන්න. නමුත් ඒක දිගේ ගන්න ගියොත් එහෙම අපි මේ භවනා වැඩ කරනවා ඉන්නවා කියන කාරණාවත් එක්ක අතිරේක විස්තර පාඩපත් වෙනවා. විසාකාවැනි කාන්තාවන් සෝවාන් වෙලා පෞද්ගලිකව ගත කළා. සෝවාන් ඵලලාභියෙකු සීලස්කන්ධය අනන්තයි කියලා මා හිතනවා. එසේනම් අපට එම ගෘහ ජීවිතයේ අටසිල් රකින්න පුළුවන් නේද? ඔබ වහන්සේ මේවට පහර දෙන්න. දවල් 12 මේ දවස් 12 තුල මා ලබාගත් දිනුව සතිය දිනු කරගත් දහම් දැනුම අපමණයි. වංශයට හේතුවෙන් පතන බෝධියකින් ඊටයිපණේ සාක්ෂාත් වේවා අපට යෝධ ශක්තිය මේ සාමාන්‍ය තව දවස් තුනක් විතර යන මේ වයින්නවා. විත්ටි ටික ඉවර වෙගෙන එනකොට ස්තුති කරන්න පටන් ගන්න මේ ටික කලින් ආපු එකක් කන්නේ වැරදිලා මේ. ඒකට කමන්නේ කමුත් මේ සෝවාන් ඵල ලාභියකෝ සීලස්කන්ධේ අනන්තයි කියලා මා හිතනවා ඒ එසේනම් අපට නැත්නම් මට ගෘහ ජීවිතයේදී අටසිල් ලකින්න පුළුවන් නේද? ඔබ වහන්සේ මේ මට පහදා දෙන්න. ඉතින් මේක මේ බඳින්න ඉස්සෙල්ලා හිතුවනම් টොප්. දැන් ඉතින් මොකද කරන්නේ? වෙච්ච වැරද්දට එන්න සේරද කියලා කොම්ප්‍රොමයිස් එකක් ගන්න එකයි තියෙන්නේ. කතාබහ කරලා පුළුවන් නම් හොඳයි. පුළුවන් නම් හොඳයි. එතකොට gedara උනත් ඒක බ්‍රහ්ම මණ්ඩ මණ්ඩලයක් දිව මණ්ඩලයක් වගේ කරන්න පුළුවන්. ඒ මේ කවුද මේ අපේ සම්ප්‍රදාන කුලුත්තරයක තියෙන්නේ මං කාශ්‍යප මහ රහතන් වහන්සේ පැවිදෙන්න ඉස්සෙල්ලයි භද්‍රකච්ඡායනයි දෙන්නම ඒ වගේ පැවිද්දක් ගැන අදහසක් විවාහයක් ගැන අදහසක් තිබිලා නැහැ. නමුත් සම්ප්‍රදාන කුලව විවාහවට ගෙනල්ලා තිනවා නැකත් බල්ලා කේන්දරවල ඔක්කොම කරලා. නමුත් මගුල් දාසලා ඇඳේදී ඒ දෙන්නගේ අදහස් හෙලි වෙලා තියෙනවා. ඊට පස්සේ මගුලට දාපු මල් මාලේ දාගත්තලු මැදින් ඊට පස්සේ බලුව අපි දෙන්න ඊට පස්සේ කවදාකවත් මේ මල් මාලෙන් එහා පැත්තට මෙහා පැත්තට යන්නේ නැහැ කියලා. ඒ ටික දවසකදී තම තමන්ගේ දෙමාපියෝ නැතුණාට පස්සේ දෙන්න පිටත් වෙලා පැවිදි ජීවිතයට ගියා. ඒ වගේ මේ දැනටත් සමහර බටහිර අය ඒ වගේ දෙන්න කතා කරගෙන ඒ වගේ සමහර භ්‍රමචර්ය ජීවිත නැත්නම් ඒ වගේ ආධ්‍යාත්මික ජීවිත ගත කරනවා මේ සතිය අනුගත පස්සේ සත්‍ය කියන චෛසිකය අඳුරගත්තට පස්සේ ඉතින් ඒ ඊට පස්සේ ඒගොල්ලෝ මේ විස්තර කරන අයකින් ඇති වෙන ආත්ම ශක්තිය ඒ වගේම මේ දියුණුව ගොඩක් විස්තර කරන නිසා මේකදී අර තව කෙනෙක් එක්ක සම්බන්ධ වෙනකොට පුළුවන් තරම් බලන්න ඕන අපි සමාජයත් එක්කට වග වෙලා තියෙනවා නම් ඒ වගවීම දරු කරන්න. දරු කරන්නේ නැතුව තනිමතේට ගියාම විද ප්‍රශ්න මතු කරන්න පුළුවන්. නමුත් නොහැක්කක් නන් නොයි. කරන බර ගන්න මේ වෙනකොටත් ඉන්න බව මම නම් පුදුලිකවම දන්නවා. චේත චෛසික 52කින් වේදනා සංඥා ඇහැර ඉතිරි සියල්ල සංස්කාර ස්කන්ධයට අයත් බව පැවසේ. නමුත් වේදනා සංඥා චිත්ත සංස්කාරයන් වෙයි. හඳුන්වන්නේ ඇයිදයි අනුකම්පාවෙන් පහදා දෙන්න මැනවි. එතකොට වේදනාව චේතනාවකින් ඇනුනොත් පටලැවුනොත් ඒක සංස්කාරය පාඩපත් වෙනවා. සංඥා වගේ එන බුබුලු වෙන බුබුලු නැත්තම් දුම් වගේ නේවුවා චේතනාවක් එක පැටලුනොත් සංස්කාර වෙනවා. එතකොට වේදනා මත පහළ වෙන චේතනා සහ සංඥා මතට පහළ වෙන චේතනා හඳුන්වන්නේ චිත්ත සංස්කාර විදිහට. නැත්නම් මෙතන සංස්කාර කියන වචනේ චේතනා කියන වචනයට සමාන කරලා ගන්නද. එතකොට වේදනා මතින් පහළ වෙන චේතනා සහ සංඥා මතට පහළ වෙන වේදනා චේතනා දෙකම චිත්ත සංස්කාර වශයෙන් සඳහන්. කිව්වා මේ හොඳටම තේරෙනවා මේ හීනයක් මායාවක් එහෙම නැත්නම් ඉතින් හිතාගත් එකක් කියලා. අන්න ඒ ටික තමයි මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මෙ නෙවෙයි කියලා මනස්කාරය පාතන කියලා කියන්නේ. කයේ ඇති වෙන වේදනා එහෙම නැතුව මේ පඩවි ආපෝ තේජෝ වායු කියන රූප ධර්ම එවුව පිළිබඳව මම නෙවෙයි, මගේ නෙවෙයි කිව්වට හරියන්නේ නැහැ. ඒ මතින් පහළ චේතනාව වලට තමයි ඔය මේ ප්‍රපංචයන්ෝ පිළිසෙ මෙනෙහි කරන්න වෙන්නේ. ඒ නිසා වේදනා සංඥා දෙක මත චේතනා පහළ වෙනවා නම් ඒක ගැන පරිස්සම් වෙන්න කියලා කියනවා. ඒ නාම රූප පරිච්ඡේ ඥානය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? නාම රූප විදර්ශනාවේදී සහ ආනාපාන සති භාවනාවේදී නාම රූප පරිච්ඡේ ඥානය හඳුනාගන්නේ කෙසේද? කර්මයෙන් පැහැදිලි කර දෙස කවුරුන් ඉල්ලා සිටින මේකත් යනවා එතකොට අර විදර්ශනා ඥාන සහ සත්‍ය විසුද්ධි කියන අපි හමස් පෙට්ටියට යනවා මේක. මේක ඊයේ ප්‍රශ්නයක් කාය කර්ම වචී කර්ම මනෝ කර්ම වලින් බලවත් කුමක්දයි පැහැදිලි කර දෙන්න. ඒ කියන්නේ මේ පෙට්ටිය මේ අඩිය පාද වෙන්නේ. මේවා ඇත්තටම මේ මේ තිබිච්ච ඒ වෝටර් දාපුවා ඒ නිසා මම හිතනවා මේක මට සැකයි මම දැන් මෙතන සිටිමි. මම මෙතන ඉඳිමි. මම එක් නැති කිරීම උත්සාහ කරන අපට මා ඉහත වගන්තිය භාවිතා කිරීම භාවිත විනාශ කර භාවිතා කරන වඩා සුදුසු. එසේ නම් එය සිටියුත් කෙසේද? සම්මුතිය නිසා එය දිගටම එසේ කළාට වරදක් නැද්ද? අනුකම්පාවෙන් පාදා දුන මැනවි. ඔය අපි මේ සම්මුතිය පටන් ගන්නවා සම්මුතිය පිළියරම් පටන් ගන්න නිසා මම ඉන්නවා කියලා තමයි පටන් අරගන්නේ. ඊට පස්සේ ඒක නැති බවට ඔප්පු කිරීම තමයි විදර්ශනාවේ කරන්නේ. නිසා මේ වාක්‍ය පාවිච්චි කරාට ඒක මේ හරස් කැපීමක් වෙන්නේ නැහැ. මේව නම් මම හිතන්නේ ඊයේ එකතු වෙච්ච පස්සේ කියලා මම හිතනවා. පාසදාන් ගැටලුවට විසඳුම් ලබා දෙන්නේ ගමේ ඉලා සිටි. නිර්වාණ ගාමිනී ප්‍රතිපදාවක් වේදෙන ගීයකු පස්පව් දසකුසල් නොකර රාජකාරිය හෝ බෞතනින් උපයා ගන්නා වස්තුයින් සතර සතර වෙලි, සතර බලි වගේ වචනයක් කියලා තියෙනවා හොයන්න බලන්න. උපයා ගන්න වස්තුවේ සතර වේල වෙන්න ඇති. වේල් සඳහා වැය කරමින් ජීකා කිරීම වරදක්ද මෙසේ ජීවත් වෙමින් නිර්වාණය පතා ඉන්මෙට හොඳ උපාසක වීම හා අබිනිෂ්ක්‍මණය ගැන පුහුණු වීමත් සීල සමාධි වැඩිවීමත් ඉදිමත් කළ යුතු නේද? ඔය මේ විදිහට ක්‍රමයෙන් තමයි යන්නේ. අංග සම්පූර්ණ தත්ත්වයට යන්න බෑ. වඩා හොඳ ක්‍රමයට යන එක තමයි අනුකූප කිරියා අනුකූප ශික්ෂා අනුකූප ප්‍රතිපදා කියන්නේ. මේ පුදබිම සිත්තලවයි උදේ පිනිවාන පරිසරයේ බලා පහන් සතුටක් විදීමේ උපාදාන නොවි අනුසේ කුසල අකුසලයක්ද ඔයිත් මේකෙන් යන්නේ නැතුව නතර වුණොත් නම් අපිට කචල් වෙනවා අනුසය වෙන්න. දවස් 10න් පස්සේ ගියාට නම් පස්සේ අපිට ප්‍රශ්නයක් නෑ. අනුසය වුණත් ප්‍රශ්නයක් නෑ. පිනිබයි ඒ ගියාට පස්සෙත් පිනිබයි. ඒකත් ප්‍රශ්නයක් නෑ. මේක අල්ලලා හිටියොත් තමයි ප්‍රශ්න තියෙන්නේ. ධර්මදේශනා අනුව ආනාපානේ හැරමිටියක් ලෙස හැරමිටියක් සොයා බලන විට සමහර දිනක මිනුගක් ලෙස හෝ සංගවිතිබී හෝ අසුවිය කොසේවත් හමුනෝ අවස්ථාවක් කළ යුතු කුමක්ද? ඇස ඇස්සරින්නේ නැතුව හිත හිත බය වූ නිසා විමසන. ඒ ආනපනේ නැති වෙලා යන වෙලාව ගැන මේ කියන්නේ හොඳයි. උපමා උපමේ හොඳයි. නමුත් බලන්න එතකොට කෙනෙක් හිතගෙන ඉන්න පුළුවන් කියලා. ඉත හැරමිකයක් නැතුව ඉන්න පුළුවන්. හැරමිකේ පාවිච්චි කරලා වෙලාවල් එනවා. හැරමිටියක් නැහැ ප්‍රශ්නයක් නැහැ ඉන්න පුළුවන් නම් හැරමිටිය කෘත්‍ය හිට වෙලා තියෙනවා. ඒක නිසා මේ වගේ ආනපනින් නැති වෙච්ච වෙලාවක හිතට නවසක අතු කරන්නේ නැතුව බලන්න ඕනේ මේ වෙලාවේ මුලංගදි තැනක නැත්නම්පත් වෙන පහන් දැල්ලක් වගේ කෙලින්ම හිටිලා හිටිනවා නම් ඒක ආශ්චර්යයක් ඒක අద్භූත දෙයක් ඒ භවනාවේ අසිරියක් ආශ්චර්යයක් කියලා උත්සාහ කරන එකයි තියෙන්නේ බය වෙන එක සාධාරණයි සූදානම් වෙලා ගියොත් ඒක අඩු කරන්න පුළුවන් එකයි මේකට උත්තරේ වැතුම වල්මත් වී ඇවිදින පෘථග්ජනයින්ට නිවන් මඟ දොර ඇරදෙන මෙම ජනසුනේ කර්මත්තාන ආචාර්ය උතුමන් සිට ධාරදායක පින්නතුන් දක්වා සමට මාර්ගඵල නිවන ආબોධ වේවායි යෝගාවච සමට මෙසේම වේවා මේකත් පාතික දවසකින් එන්න තිබෙන එකක් කමන්නේ අපි බාර ගමු ගෞරවනීය ස්වාමීන් වහන්සේ ධර්ම දේශනාවට සමන් දීමේදී ධර්ම සාකච්ඡාවට සහභාගී වීමේදී සතියෙන් පසුවන ආකාරයේ පැහැදිලි කර දෙමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. සතිය කැඩෙන ආකාරය කිව්වොත් මට කියත හැකි ඒක සදා කල හැකි පිළියම් කියලා යම් කිචයකට උත්සාහයක් කරලා ඒකෙන් හම්බෙන ගුණාගුණ කියනවා නම් ඒක ප්‍රායෝගිකයි. එහෙම නැත්නම් අර කවදාකවත් කරපු නැති නැතියක් වගේ කියන්න ගියාම එතකොට කොතනින් පටන් ගන්නවද දන්නේ උත්තරේ. ඒ නිසා දැනට සත්‍යයෙන් ධර්ම දේශනා අහගෙන ඉන්නකොට සාකච්ඡා සම්බන්ධ වෙනකොට කරන්න බැරි තැන අපහසු දන වැටෙන දන විස්තර කරනවනම් මම හිතනවා මට උත්තර දෙන්න ලේසි කියලා නැත්නම් මට මේ ප්‍රශ්නේ ග්‍රහණය කරගන්න අමාරුයි මේ මේ මොකද ප්‍රශ්න ටිකක් මේ ව්‍යාකූලයි ඒක හේතුක දි හේතුක ත්‍රි හේතුක යන ප්‍රතිසන්ද පිළිබඳ පැහැදිලි අවබෝධයක් නැමෙත කරනාවේ නිවා කෙටියෙන් පැහැදිලි කර දෙන්න මේ අවබෝධයක් නැතිකම ලොකු ආසනාවක් කියලා හිතාගන්න ඒකට දෙන්නම බේරෙනවා මගේ වැටීම ඇටියට ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් අනුව එක් මනුෂ්‍ය භාවයකදී විවිසීමේදී පුද්ගලීකව අරියත් භාවයට ලැබීම සඳහා සන්තකේ පවත්නා ශක්්‍යතාවයයි ඒ අනුව ඉන් පෙර භවයකදී අවසාන චිත්තක්ෂණය අනුව එම සාධකේ තීරණය වනු අවිය හැකිය. සාදුට තර්කයන්ට නගන්නේ නම් ඒ චිත්තක්ෂණ දෙකක් අතර සිදුවන වෙනස් වීමකි. සංසාරයේ අනු ජීවිතය අනු ඇතිවෙමින් නැතිවෙමින් පවත්නා චිත්තක්ෂණ දාමයකි. එනම් මානසික චිත්තක්ෂණයකින් චිත්තක්ෂණ චුතියමින් ප්‍රචන්දයෙන් පාතුනාය සිටීම තර්කයට ගොතු වේ. යනවා බලන කල බුදු සාසනය ඇතුළත සද්ධර්මය අසමින් ඒ භාවිතා කරමින් සිටනව බුද්ධිලිකට තේජ ප්‍රතිසන්දියක් නැතොත් රහත්භාවය ලැබීමට අවශ්‍ය ශක්තිතාවය ලබා ගැනීමට හැකි සම්භාවිතාවයක් තිබේ කියයි. මායසේ විශ්වාස කළේ මේ විශ්වාසය අතාර්කික භාවයක් දෝෂයක් පවතිනා මේ පැහැදිලි කර දෙමින් ඉල්ලා සිටිනවා. නැහැ මේ වගේ ඉවත් මේ හැකි සංඥාව ඇති කර ගැනීම සඳහා ඇති කරගන්න මේ හිතේ ඇතිගෙන ප්‍රපංචම තමයි. නමුත් තල්ලුව වෙන්න නිසා හොඳයි කියගෙන යන්න පුළුවන්. යෝගාවචර අරියත් භාවයේ ලැබීමට පුරාතුව තමා තේජකව වැටෙනවාද? එසේනාය වැටෙන්නේ කවර මට්ටමේද කවර ආකාරයෙන්ද? මේකෙදි කියන්නේ නිවන් දැක්කට පස්සේ තමයි නිවන් මාර්ගය හම්බ වෙන්නේ. ඒ වගේ තමයි හරියට පස්සේ ගියාගේ හරිය කියලා. ඉන් මේ පිට මොනම කෙනෙකුටවත් මේක කියන්න බෑ. ඊට පස්සේ නම් තේරෙනවා ඊට කලිමුත් මට තේරිලා තියලා තියෙනවා මට අහුනේ නැහැ කියලා. ඒක නිසා අපි හිතමු ආර්යත් භාවය ලැබීමට පෙර ආතුව තමයි තීටු බව වැටහෙනවාද කියන දේ ආර්යත් භාවය ලැබුණාට පස්සේ තමයි ඒ බව තිබුණා හෝ නැතිුණා හෝ වැටහෙන්නේ ඒක නිසා මේ මේ ඒක තර්කයෙන් විසඳුවයි කියලා මොක මොනම දෙයකින්වත් අපිට හම්බ වෙන ලාභයක් නැහැ නිකන් අර විවේක හිතට හම්බ වෙන තර්ක විතරයි. මේ නිකන් හරියට මේ දවල් 30 රාට කාපු හරකා ඇට බුදියාගෙන වමාරා ගන්නනේ. ඒ වමාරා කෑමක් විතරයි. නිසා පුළුවන්තර මේව අයින් කරන්න මේවා කියන තාක්කල් කවදාකවත් සතියට නැගිටින්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ හිතේ නිරවුල් භාවයකට ඉඩ තියන්න විවේක වෙන්නකොටම කල්පනා කරන්න පටන් ගන්නවා. ඒක තමයි අමාරු දෙය. ඒක තමයි අපි ඇබ්බැහි අපේ තියෙන ඒක දැනගෙන ඒ පණිරෙල වුණ පොර දානවා. ඉනිමත් බදින්න හොඳ නැහැ. එනකොට දැනගන්න ඕනේ මේක අනිවාර්ය ලක්ෂණයක් සතිය නැහැ කියලා. මේ හිතවිලි මේ ලියමන් මේ ඔක්කොම සතිය නැති බවට ප්‍රධාන සාධක පෝෂණය කරනවා. ඒකට මේ උඩගෙඩි දෙන්න හොඳ. ඒකට ඉනිමම් බඳින්න හොඳ නැහැ. ඇන්දොත් වෙන්නේ දිගින් දිගට දිගින් දිගට මේ තර්කෙන් තර්කයට යන්නේ. එනිසා අපි පැයක් කරගෙන තියෙනවා මේ වෙනකොට ප්‍රශ්න තුනක් බහා තබලා තිනවා. මම බලාපොරොත්තු වෙනවා අද හෝ හෙට මේ මාතෘකාව මේ ප්‍රශ්න ඉදිරියට කරගන්න පෙරේදත් මේ සමහරක් කියවට කතා කරා නමුත් මම බලන්න ප්‍රශ්නය අනුව ඒක ඉදිරි අවස්ථාවලදී පුළුවන් තරම් ධර්ම සාකච්ඡාවට සම්බන්ධ කරගන්න. අපිට වෙන වෙලාවෙ තියෙනවා තව සම්මත අනුකූලව විනාඩියක විතර කාලයක් ඒ සඳහා ප්‍රශ්න තියෙනවා නම් සාකච්ඡා කරමු. එහෙම නැත්නම් අපි මේ සක්මන සහ ඊග හතරට කියන පරියන්ක ගැන බලාපොරොත්තු වෙයි. ප්‍රශ්න සාකච්ඡා වැඩ පිළිවෙල මෙතනින් સમાપ્ત කරනවා. අවුරුදු ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් පැහැදිලි කිරීමේදී විඳීමක් නැති විඳීමක් තියෙනවා කියලා පැහැදිලි කළා. ස්වර්ණාසේ ඕවනිතා තත්ත්වයට ප්‍රඥා කියන එක දෙකෙන් අදහස් කරන්නේ ඈ ශූන්‍යතාවයට ප්‍රඥා කියන එකද ඊළඟට ශූන්‍යතාවය සහ ශුන්‍ය වීම කියන දෙකම එකක්ද විදීමක් නැති විදීමක් කියන්නේ ශූන්‍යතාවයද ශූන්‍යතාවය පස්සාකාරයෙන් විස්තර කරන්න පුළුවන් රූප නැති රූපණ ගතියක් වේදනා නැති විදීමක් සංඥා නැති හැඳිනීමක් සකස් කිරීම වලින් තොර සංස්කාර නැත්නම් විසංකාරගත හිතක් ඒ නැත්නම් අනිදර්ශන විඥානය. ඒ කොහොම ශූන්‍යතාවයේ පස්කර පැතිකඩක් කොයි යතිමුත් කොයි යතින් ගියත් ඔතෙන් තමයි යන්නේ. ඒක එක්කනා සංසාරයට අහු වෙලා තියෙන පංචස්කන්ධයේ කොයි එකද ඒක ගෙවම් කරනකොට එතෙන්ද යනවා. පාරවල් පහකින් එකම වීදි එකම නගරයකට ඇතුල් වෙනවා. නගරේ ශූන්‍යයි. නිමගේ සුන්වකේ එතනට ගියාම ස්වාමීන් වහන්සේ. ඔව් සංඥාවක් නැති හැඟීමක් දැන් මේ හැඳිනීමක් ඒ වගේම සකස් කිරීම වලින් තොරව අසංස්කාරිකව සිදුවෙන දෙයක් නැත්නම් මේ අනිදර්ශන පිළිඹුවක් නැති විඥානයක් ඒ ඔක්කොගෙම ਸਰවඥාන්ති විස්තර කළා දෙලා තියෙනවා ශුන්‍යතාව කියන එක විවිධ දේශනා විලාස මාර්ගයේ. කොහොමද පාලින් කියන්නේ ශුන්‍ය පරිවර්ණය කියන දෙක. ශුන්‍යත විමුක්ඛ. නිරාමිෂ සුඛ කියලා කියන්නේ මේ ධ්‍යාන සුඛයට නිවනට කියන්නේ අවේදිත සුඛ කියලා. විඳීමක් නැති. ස්වාමීන් වහන්සේ පෙර ඔබ වහන්සේ පරිණත වේත්‍ය කියන දාන ඔය වගේ අවස්ථාවකදී පරිණත වේත්‍යයක ඉන්නීමක් නැති නෑ ෂ්‍රොඩින්ජර් එකේ හුඟක් වෙලාට හරියට උදව් කරන්නේ මේ කාය සංස්කාර සංසිඳන වෙලාව. මූලික වශයෙන් අපි මේ දකින ත්‍රිමාන ලෝකයේ ඒ භාවනා තුළින් සීමාව ඇතුළත පිටත සීමාව කඩලා ගිහිල්ලා ආනාපානවත් ආස්වාද ප්‍රසවාසයේ වේග කරන්න බෑ බෑ හුස්ම ගන්නව කොහෙද කියලා දන්නේ නැති මේ වතුර දී ඇඳපු ඉරක් වගේ එහෙම නැත්නම් මේ වතුර දාපු ලුණු ඇටයක් වගේ දැන් ගඟ ගිහිල්ලා මුහුදට දිය වුණා වගේ විසිරියක්. ඉතින් එතකොට මොනවත් නැති වෙලා නැහැ. අර තිබුණු ඝන බහල ස්වභාවය සංඥා ඝන සංඥා විසිරිලා නිකම් මේ පරිසරත් එක්ක හාමු වෙනවා. ඉතින් එතකොට අර මමයා කියන එක න කොටු කරන්න. මමයා කියන එකනගේ සීමා මරියදාවල් පෙන්වන්න බෑ. ඉතින් ඒක නිකන් මේ හොල්මන් කර කර හොල්මන් කර කර තිබුණාට අර තරම් මේ තටහනක් ආකාරයක් නැති දුර්වල වෙන පටන් ගන්නවා. ඒක උඟා ක්ලේශි මේ විමුක්ති රසය දන්න යෝගාවචරයට ගමන භාගයට ගියයි කියලා තේරුම් ගන්නවා. මම මාගේ අල්ලගෙන ඉන්න එක නා තියෙන්නේ අල්ලගෙන හිටු වටිනා වස්තුවක් නැති වෙනවා. හොඳ ඊටාම් තුනි වැලි ගොඩක් වැලි ටික කරන මේවා දෝතර ගත්තර පස්සේ මේ ඇඟිලි තුඩු වශයෙන් වැගිරලා යනවා. ඉතින් මේ මනුස්සයර තේරෙන්නේ අයියෝ මෙතෙක් කල සංසාරේ ගෙනාවු මමයා අපි නැත්නම් මෛත්‍රික එකට හිටපු එකන දැන් නැති වුණා වගේ. ඉතින් එයා එතකොට කලබල වෙනවා. විමුක්ති රසය දන්නේ නැති කෙනා. විමුක්ති රසය දන්න කෙනාට තේරෙනවා දැන් මේ අල්ලගෙන හැදුවත් අල්ලන්න හැදුවත් අල්ලන්න බෑ. සීමාවල් කඩලා ගිහිල්ලා ගංගාව මොහොතට ගියා. මොනවත් වෙලා නැහැ. වතුර වතුරමයි වතුරේ තෙත ගතිය තෙත ගතියමයි අනන්‍යතාවය නැතුව යන. ඉතින් මේක හරි භයානකයි මේ ඒ නිත්‍ය සංඥාය කුමාර සප කුමරි සප විඳපක්කේට ඒක ව්‍යසනයක් විදිහට පේන්නේ. මම මෙතෙක් කල් රැකගෙන ආපු මූලික මුල ඔක්කොම විසිරියා. ඒ නිසා එතනට සම්‍යක් දෘෂ්ටිය දන්නවා තේරෙනවා නම් දන්නවනම් මේකේ භාවනාවේ තදබල ගැම්ම නිසායි මට මේ ලේ මේ තරම් ඝන බහලට තිබුණ සතිය මේ සක්කාය දිට්ඨිය මේක හැලහප්ප ගන්න පුළුවන්. වීදුරු ගණ්ඩයක් ගැහුණා වගේ පුපුරු ගියා වගේ දැනෙන්න පටන් ගන්නවා. ඒක ඔය විද්‍යාවේ පෙන්නන particles and waves කියන අංශු සහ තරංග අතර මේ තඩමාරුව මොනම විදියෙන්වත් විද්‍යාවකට අල්ලන්න බෑ. දැන් නමුත් අතරලා කරන්න බෑ. ඒක නිසා ශක්තියක් වාටපත් වෙනවද ද්‍රව්‍යයක් වාටපත් වෙනවද කියන එක නිකන් උදේපාන්දර වාතයේ තියෙන තෙතමනය බිඳු බවට පත්වලා පිනිබිඳු වෙනවා. නමුත් පිනිබිඳ නොවුනත් වාතය තියෙනවා ඇතේටමනේ. එක එක වෙලාවකදී එක උණුසුමකදී එක පීඩනයකදී පිළිබිඳ වෙනවා ආය වාෂ්ප වෙනවා. අන්න ඒ වගේ ශක්ති හා ද්‍රව්‍ය අතර උවමාරුව තමයි ඔය ශ්‍රෝඩින්ජර් වේව් කතාවෙන් මේ ක්වොන්ටම් ෆිසික්ස් වලට අවිලා තියෙන්නේ. ඒක බුද්ධජානනාංශ කියන්නේ ද්‍රව්‍යෙන් අද්‍රව්‍යම වීම, අද්‍රව්‍යෙන් ද්‍රව්‍යම වීම. ඒක කාගවත් පාලනය කරද වෙන එකක් නෙවෙයි. ඒක නිතරම සිදුවීමෙන් පවතින. ඒ නිසා අපි නිතර වයසට යනවා, වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන බව නැති කිරීමටයි අපි මේ පුදුමාකාර අරසාවක් දාන්න හදන්නේ. හෙල්ලෙන්නේ නැතුව තියාගන්න. ඒක හරි වෙහෙසයි. මෙච්චර වෙනස් වෙන දේ එහෙම වෙනස්ම වෙන ආතත්වයට පාත් ගන්න ගන්න උත්සාහය මේ දැලකින් හුලම් බදන්න හදනවා වගේ ගන්න උත්සාහය. එහෙමත් පැත්තකින් ඇත්තටම මේ මොකද සත්‍යවිසුද්ධි මේ අටාරස විපස්සනා පැත්තෙන් කියන්න පුළුවන්. නමුත් ඒක මේ භාවනාවෙන් හම්බෙන එක නියම අර්ථකථනයේදී තමයි මෙතන සිද්ධ වෙන්නේ. Tamange තමයි මේක හරි හැටියට අවබෝධ කරන එක. යෝනිසෝමනස්කාරයෙන් අවබෝධ කරුවේ නැත්නම් ඒක අපිව කෙලෙස් වලට අදිනවා. ඒ නිසා ආනාපානේ සංසිඳනකොට එකෙන් බලතැහැකි අපි කේල් ගහ ගන්න දන්නේ පොල් ගහ ගන්න දන්නේ. අපි ඇත්තටම භාවනා පිළිබඳව නිසි මේ සම්‍යක් දෘෂ්ටියකින් දෙන්නේ එහෙම නැත්නම් අපි තාම අර ඝන බාල කරගත්ත මිච්ඡා දිට්ඨියක සක්කාය දිට්ඨියක දින්නේ කියන එකේ දිට්ඨි කැඩීම තමයි හුඟක් වෙලාවට මේ පරිච්ඡ පච්ච පරිග්‍රහ ඥානෙදි සිද්ධ වෙන්නේ ඒක ඒ නිසා හරි මේ තීරණාත්මකයි හරිම තීරණාත්මකයි ඒ නිසා ඒකට ධම්මච්චිති ඥානය කියලා කියනවා ඒක පන්නගත්තොත් චුල්ලසෝතපන්න තත්ත්වයටපත් උනායි කියලා කියන කෙන සෑහෙන පිම්මක් සෑහෙන මේ අදිෂ්ඨාන ශක්තියක් එනතන මනසේ නියම પરමාර්ථය දිහාට හොඳ එල්ලයක් සකස් කිරීමක් වෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ දැන් භාවනාවේ ශූන්‍යතාවය අධ්‍යක්ෂ කියන්නේ රහත් ඵලයට පෙර දකින්න අධ්‍යක්ීමක්. ආත්ම නොවිකෙන් ප්‍රතිසම්මා. ඒක තමයි ඉතින් මම හිතා කියු විදිහට මේ කොටලුවාගේ බෙල්ල කඩන පිදුරු ගහ තමයි කියන්න තියෙන්නේ. පිදුරු ගහ එකතු වෙලා එකතු වෙලා ඒක වෙලාවේ පිදුරු ගහ බෙල්ල කඩලා. අන්තිම ප්‍රධාන පිටුරු ගහද එතකොට රහත් මාර්ගය කියන්නේ. මේක ටික ටික ටික ටික තමයි සිද්ධ වෙන්නේ. සිද්ධ වෙන හැම වෙලාවෙදීම තේරුම් ගන්න පුළුවන්. නිවන එන්නේ ඉස්සල්ලාම රහත් වෙන්නේ ඉස්සල්ලා මේ ලකුණු පේන්න පටන් ගන්නවා. ටික ටික ටික ටික. ඒකේ බුද්ධිය සින්න වෙන වෙලාව තමයි රහත් කියන්නේ. ඉතින් මේ ශූන්‍ය භාවය දන්නේ නැත්නම් එනකොටම බය වෙනවා, දඟලනවා, සහලවනවා, අතරේ පාලනය කරගන්න බැරි වෙනවා කියනවා. ඉතින් එහෙම කරන ඉතින් නිවන ඇවිල්ලා ගෙදෙට්ට ආවත් එපයි කියනවා. ඒක පුරුදු පුරුදු කරන්නේ රහත් මාර්ගයේ දෙන ඊටදී බොහෝමත්ම මුල් අවස්ථාවේදීම හිතේ මයින්ඩ් සෙට් එක තියෙන්න ඕනේ මේ පැත්තට. ඒක නැත්තම් ඒ ඉතින් බූරුවගේ පිටේ හඟුරු පැටේ වගේ තමයි. ඌට ඊගේ රසක් තේරෙන්නේ නැහැ. පිටේ තියාන යනකොට මහ කරදරයක් වෙනවා. ඒ නිසා ඒකට අවශ්‍ය මේ මානසික සකස් කිරීම නැත්නම් මානස සකස් කිරීම සමාධිය කියලා කියන්නේ පුළු දෘෂ්ටිය. ඒ කාගේ ළඟ තියෙන එකද දන්නේ. කොයි වෙලාවෙ හරියනවද දන්නේ. කොයි වෙලාවෙ අනිත් පැත්ත යනවද කියලා දන්නේ නැහැ. ඒක නිසා ඒක මේ හරීම ඒකට කියන්නේ අනාලම්බිත ධර්ම කියලා. කිසිම දෙයක රඳාපවතිලා නැහැ. හරි තිබුණොත් හරි කියනවා නම් තියෙනවා නැත්තම් නෑ. එම කාටවත් උඹට වෙන සමාධිය වෙන්න ඕනේ කියලා කාටවත් එක දෙන්න බෑ. තිබුණට අයින් කරන්න බෑ කාටවත්. ඒක නිසා මේ අපෙන් ස්වාධීන වෙච්ච තත්ත්වයක්. Thank you. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ ශූන්‍යතාවකේ தත්ත්වයට ගිහිල්ලා එතනින් ආත්මෝදේකට අපව හැරෙන්න පුළුවන් අදහනම ගන්න ස්වාමීන් වහන්සේ. නෑ මුලදීදී අනිවාර්යයෙන්ම ඇති නැති දෙක අතර තඩමාරුවක් තමයි තියෙන්නේ. වෙවි වෙවි වෙවි වෙවි ඉස්කෙඩිය ගෙම්බෙක් බවට පත් වෙන්න ඉස්සලා ටිකක් ගොඩට යනවා ආයෙ එනවා ආයෙ ගොඩට යනවා ආයෙට යනවා අන්තිමට ඔබේ ජීවේ. ඉස්සලා ගොඩ දැම්මම මැරෙනවා. ඉස්කෙඩිය විතරක් ඉන්න වෙලාවේ ගොඩ දැම්මොත් මැරෙනවා. ඌ දන්නේ උඩ තියෙන්නේ මේ බාහිර මේ සා මේ පෙනහළු තියෙන්නේ. ඒකෙදි ගොඩ ඉන්න බෑ. නමුත් ගෙම්බෙක් වේගෙන එනකොට ටික ටික ටික ගොඩට ගිහිල්ලා ආය වෙලා ඔබේ ජීවි වෙනවා. ඒක එක දවසෙන් වෙන්නේ නැහැ. සීසන් කරන්නේ. වහන්සේ දාපිව මුදල් පරිහරණය ස්වාමීන් වහන්සේලාට සත්‍ය වගේ කියනවා. අපි ගමේකලේ සංගරවල ඉන්න කපිට හරියට ස්වාමීන් වහන්සේලාට මුදල් පරිත්‍යාග කරන් සිද්ධ වෙනවා. ආධාරවලට පන්සල ගොඩනගන්න ඕවාගේ ඒ වගේ දේවල් වලදී අපි අපිට අකුසලයක් සිද්ධ වෙනවාද මුදල් පරිත්‍යාග කිරීමේ? මේ මුදල් පරිත්‍යාගය කිරීම සර්පෙක් වගේ කිව්වේ මම නෙවෙයි ලොක්කා. ඒ නිසා ඒක හොඳට බලා ගන්න ඕන තැනක මම අහන්නේ මම පෙන්නන රෙෆරන්ස් නිසා මම කිව්වේ එකක් නෙවෙයි ඒ නිසා කියනවා මේ වැද්දන්ට ඊතල හදන්න ඕන වෙච්චාම ඌ ගිහිල්ලා කම්මලේ මස් කුට්ටියක් එල්ලලා එනවා. කතා කරන්න දන්නේ නැතුව. ඉතින් මේ කම්මල කාර්යය දන්නවලු ඉතින් ඌත් ඉන්නේ වැද්දායිනේ. ඒ ඒ මස් කුට්ටිය එල්ලපු පොක්කේ ඊතලයක් එල්ලලා තියෙනවනම් දවසේ ඒකට අරන් ගියාම ඉවරයි. නමුත් සාමාන්‍යයෙන් මැස්ස වැද්දා විතරයි අමු මස් කෙනල්ලා ඉල්ලන්නේ වෙන කෙනෙක් කවදාකවත් ශිෂ්ටමනුස්සෙක් අමු මස් දෙන්නේ නැහැ. අමු මස් දෙන්නේ ඔතන. ඒක පහලා කවක් කළා තමයි දෙන්නේ. අමුමත් දෙනව නම් ඌ ඇද්දේ. ලේචේ. එච්චර. අම්මස් ගන්නවා නම් ඒත් ඇද්දේ. ඒ වැද්ද දන්නේ එච්චරයි. ඌ ඌ දන ඌට තියෙන ලොකු වස්තුව එච්චරයි. ඒ නිසා ඌ දෙන්නේ අමුමස්. ඒ වගේ තමයි මුදලත්. ඒ විවිධ ක්‍රම තියෙනවා. මුදල් දෙන්න සිව්පසේ තියෙනවා. නැත්නම් සංඝයාට විහාර කර්මයන් සඳහා දෙන්න පුළුවන්. ඒක ඉතින් ලස්සනට ඇත්තටම බුදුරජාණන් වහන්සේ ඒක ශාසනට හානියක් නොවෙන්නත් සද්දාදෙය නාසි නොවෙන්නත් ක්‍රම හදලා තියෙනවා. ඉතින් වෙලා තියෙන්නේ දැන් අර හදිසි කලබල නිසා ඒ ක්‍රමයට ය아가න්න බැරි නිසායි ඒ තත්ත්වයටපත් වෙලා තියෙන්නේ. ඒ අනිත් එක මේ මෙහෙම ක්‍රමයක් තියෙනවා කියලා අහලවත් නැහැ සමහර. මෙහෙම මෙහෙම මෙහෙම අපේ ශික්ෂාවේ මෙහෙම තියෙනවා කියලා අහලත් නැහැ. ඉතින් ඒ වෙනකොට හොඳම වැඩේ තමයි ඒ බුදියාණන් කුටෙන්ට බුදියාණන් ඉඳලා තමන් යන්නේක නමුත් ඒකට උදව් යනකොට සම්බන්ධ වෙනකොට තමයි කොටස්කාරයක් වගේ. පක්ෂකාරයක් වෙනකොට ඒකෙදි පරිසම් වෙනවා. ඒකෙදි පරිසම් වෙන්න ඕනේ. ප්‍රශ්න ස්වාමීන් වහන්සේ දැන් ආරණ්‍යයට වහන්සේලායි යාපි ගොනු වශයෙන් අපි ධාන්‍ය පාවිච්චි කරනකොට එකලාම ආරණ්‍යයට ඒක ඔක්කොම ඉවර කරනවා. අපි ඒවල සාංශ දාන දෙනකොට ස්වාමීන් වහන්සේලා කොච්චර ගෙවුවත් එන්නේ දවල් 12 පහ වෙලා. ඉතින් හරි අසස්නාත් තත්න අපිට දැන පිළිගන්නවා. ඒකෙන් අපිට අපසරයක් සිද්ධ වෙන්නේ නැහැ මට හරියටම ඉර ඇඳලා කියන්න බෑ. නමුත් දානයක් නම් 12න් පස්සේ බෑ. ඒක දානයක් වෙන්නේ නමුත් කාටද කන්න දුන්න වැඩේ පින සිද්ධ වෙන්නේ ඉතින්. ඒ පශ්චාත්තාප වෙන්න එපා. පශ්චාත්තාප වෙන කියන්නේ තමන්ගේ අදහසක් නෑනේ කාට හරි ඉඳලායින් පශ්චාත්තාපයෙන් තමන්ට කරන්න තියෙන්නේ ආරාධනා කරන කොටයි වැඩ කරන කොටයි 12ට ඉස්ලා කරන්න පුළුවන් විදිහට සකස් කරලා තියෙන එකයි තියෙන්නේ. ඒ පාවිච්චි කරන එක නා භික්ෂුවක් නම් 12ට ඉස්සලයි. වෙන කෙනෙක් නම් 12න් පස්සේ. 12ට ඉස්සලා කරනවා වළඳනවායි කියනවා. 12න් පස්සේ කරනවා කනවායි කියලා කියනවා. භික්ෂුවක් නම් 12 ඉස්සලා ඉල වරන්දාවි වෙන කෙනෙක් නම් පස්සේ ඇවිල්ලා කටි. නෑ ඒක මේ අපි අද තියෙන සාසනය හැටියට බලනකොට කිසිසේත්ම hina වෙන්න දේවල් නෙවෙයි තාමත්ම සැලකිල්ලෙන් කරන්න ඕනේ මොකද මේ ශාසනය වමතින් අල්ලන්න එපයි කියන්නේ. අල්ලනවා නම් දෝතිම අල්ලන්න නැත්නම් නිකන් ඉන්න මොකද මේ 230 කරන්ට් එකත් එක සෙල්ලම් කරන්නේ. ඒක උගාවක් වැඩ ගන්න පුළුවන් හැබැයි අත ගෑවොත් වැරදි විදියට වෙවුල වෙවුල තමයි ඉන්නේ. ඒක තරම හොඳයි ඒ තරම නරකයි. 11033 හරි ගියොත් එවනේ උරුතල් කතා මොකක් කරන්නේ. ඒ නිසා හැම වෙලාවෙදීම ධර්ම විනය ගැන කතා කරනකොට ඒ දෙවන්නේක් එක්ක අපිට වගේ කියන්න බෑ. තමන් කරන දේ. තමන් සම්බන්ධ වෙනකොට තමන්ගේ පාර්ශවයේ පුළුවන් තරම් ඒක විවේකීව අහන්න ඕන ප්‍රශ්න වෙන්නේ ඉස්සලා මේක මේ කාරණා කොහොමද කොහොමද මේ වදිත ගන්න කියලා ටික ටික ටික ටික ටික ටික මේ සුත්තමේ ඥාන වශයෙන් හැදෑරීම කරන්න ඕන ඉස්සර මේ පැරණි කාලේ කොහේ හරි හන්දෑකරේ පහය වෙනකොට සංඝයා වහන්සේ නමක් වැඩියොත් ගිහියෝ ගිහිල්ලා ආරාධනා කරනවා අවසරයි ස්වාමීන් වහන්සේ කොහෙද වඩින්නේ ඉතින් කිව්වොත් මම ආසාව පයින්ම නියන්නේ වෙන යන්න කමක් නැහැ කියලා දැනගත්තොත් වැඩමගෙන ඇවිල්ලා ඒ ගමේ පන්සලේ ප්‍රජාශාලාවේ හරි අම්බලෙම හරි නැතක. නැතර ඊළඟ පස්සේ ඔක්කොම හරි මේ දීලා කට්ටිය ඔක්කොම ඇවිල්ලා සංඝයා වහන්සේගෙන් ප්‍රශ්න අහනවා. දේ වෙනකම් ප්‍රශ්න අහනවා නැත්නම් ධර්ම සාකච්ඡා කරලා ඉතින් එතනින් ඒ සංඝයා වහන්සේ කෙලිම උත්තර දෙන්නේ තමන්ගේ මම පිළිපදින දේ ඇත්ත වශයෙන් දෙනවා. ඉතින් ඒකෙන් දැනගන්නවා මේ සංඝයා මේ මොන මට්ටමේ ඉන්නේ කියලා. ඉතින් ගියොත් මේ වගේ ප්‍රශ්න අහනවා. ඉතින් අහපුවම දෙන උත්තර වලින් එයා කට්ටිය මැන ගන්නවා. ඊට පස්සේ තමයි හිතවල දාන දෙන එක පිළිබඳ විනිශ්චය වෙන්නේ. දෙයට මේ කාරණා කියලා දුන්නොත් තිලෙන් වෙලා කිරෙන් අතේ පහදලා දෙනවා. ඒ නිසා හරි මේ ගියත්තන්ගේ අන්‍යෝන්‍ය නිශ්චිත භාවයෙන් තමයි සාසනයට කියන්නේ. අගාරාණ ගාරාච උදෝවඥාඥ නිශ්චිත. ආරාධයන්ති සද්දම්ම යෝගක්ෂේම අනුත්තර. ඒ ගියත්තෝ ඒවා නොසලකා හිටියොත් සංඝයාගේ බයලජ්ජ නැති වෙනවා. ඒ වගේම ගියත්තන්ට කාරණා කියලා දෙන එක සංඝයාගේ වගකීමක් වෙනවා. ඒ දෙගොල්ල කියමනේ කරමනේ කෙරුවාවේ කියමනේ එන්නේ එන්නේ පිරිසුදුක් කියනවා. එහෙමනම් දෙකොල්ලටම ලාභයි. එහෙම එහෙම මේ හුඟක් ශික්ෂාපද තියෙනවා ගිලාන කස අනාපත්‍ති කියලා. නමුත් ආහාර පිළිබඳ මෙහෙම එක්සෙප්ෂන් එකක් නැහැ. ආහාරයේදී තියෙන චතුමතර පාවිච්චය අනුමත කරලා තියෙනවා මේ දෙකට ඒකට අර ලොකු සාංශගේ අපේ ලොකු සාමින්නාංශගේ ඒ අපවත් වෙච්චලා ලියපු ඒ අමා බින්දුද මොකද්ද කියලා පොතක් ලියවන්නේකදී වෙත්තුණු හත ලියපු එකේ තියෙනවා වෙත්තුණු හත ලොකු සාංශික උපස්ථායකයා වශයෙන් මේ ඇඳලම ඉඳලා කියනවා ඉන්නකොට මෙහෙම්ම ගිය තාපොඩි හාමුදුර කෙනෙක් මේ ඒත් නිතර ලෙඩ වෙන කෙනෙක් ඒ හාමුදුරන්ගේ බඩේ දැවෙන නිසා දොස්තර මහත්තයා කියලා තියෙනවා මේ මොනවාරි මේකට නම් වළඳන්න ඕනේ පොඩි හාමුදුරේ මේ බෙහෙත් ගත්තොත් බඩ දානවා ඉතින් ඒක දොස්තර මහත්තයට කියලා තියෙනවා. ඒ හැමදෙරෝම ලොකු හැමදෙරෝම ලොකු හැමදෙරෙන් අහලා කරන දෙයක් කරන්නේ. ඊට පස්සේ මේ වෙතුන් මහත්තයට කියලා තියෙනවා. වෙතුන් මහත්තයා කියලා ලොකු සාන්දර කියලා. මෙමය ස්වාමීන් අසවල් ස්වාමීන් වහන්සේ මේ බේත දෙන්න ඕනේ. මේ බේත දීපම බඩ දැවිල්ල එනවා. ඉතින් ඒක නිසා ඒකට ආහාර ගන්න ඕනේ කියලා. ඉතින් ඒගොල්ලෝ ස්වාමීන් වහන්සේ අහනවා ඔබ වහන්සේගේ අදහස. ඊට පස්සේ ලොකු සාන්දර කළෝ ওই නමට කියන්නේ සංසාරේ දැන් කෑව ඇති කියලා කියන්නේ. දෙච්චා ඒ නිසා ඒක අර වටේ ගිය නිසා ඒක කතාවක් බවට පත් වෙලා තියෙනවා තමන්ම තමන්ම නම් විනිශ්චය කරන්නේ ඒක ඉතින් වෙනස් විනිශ්චයක් අතර කමක් නැහැ ලොකු ස්වාමීන් වහන්සේ කියලා තියෙන එකයි ওই නමට කියන්නේ නම් දැන් ওই සංසාරේ දැන් කාලය ඇති කියලා කියන්නේ. ගෞරව ස්වාමීන් වහන්සේ දැන් මේ මාතෘකාව දැන් නිසා මේ දේ අහන්නේ මම ස්ථාන දෙකට ගියා මේ ආරණ්‍ය ස්ථාන දෙකට ඒගොල්ලන්ගේ දාන වල සහභාගී වෙන්න මම ඒ ගියාට පස්සේ මම හිතන තාපොස් ගියේ නැහැ ප්‍රශ්න මේ ඒ දාන දෙන්න මගේ ඉවත් පිටසේ මම ඇහුවා. දැන් ස්වාමීන් වහන්සේලා දාන වරණන් පටන් ගත්තේ 12 මාරක් පෞද්ගලයන් නේද? මේක විකාර ගෝලයන්. පස්සේ ඒ අය මාත් එක්ක කිව්වේ ඒ ස්වාමීන් වහන්සේලා කියනවා කියලා මේ ඕක දුතාංග කරගන්න අවශ්‍යතාවයක් නැහැ. මේ 12න් ඉස්සෙල්ලා දාන ගැනීම ඒක දුතාංගයක් වශයෙන් සමාදන් වෙන්න ඕනේ. අපි ඒ නිසා තමයි එහෙම කරන්නේ කියලා අරමුණ භූතාංගයක් සමාදන්නා කියන මේ තත්ත්වයටපත් වෙනවා කියලා වෙන දාන වර්ණනාට තමයි ස්ථානයේදී මට දැනගන්න ලැබුණේ මගේ දාන දෙන අයගෙන්. ඒත් අපි දන්නවා දෙවෙනි ධර්ම සංගායනාවේ දුවංගුල කප්ප කියන එක අකප දසවස්තු වලින් එකක් නේ. හිත ඇරී පුරුක් දෙකක් දික් වෙනකන් හැවනැල්ල ගත්තට කමක් නැහැ කියලා. ඉතින් ඒ අර්ථකථනේ තියෙන එක දුතාංග නෙමෙයි අකපයි කියන්නේ. දසවස්තු වල අකපදන වස්තු වලට එකක් තමයි ඔය වංගුල කප්පේ. මේව නැල්ල ඔළුව පෑගෙන වෙලාව තමයි මත් දහන කියලා කියන්නේ. ඊට පස්සේ කුරුක් දෙකක් විතර දික් වෙනකන් කමක් නැහැ කියන එකයි ඒ හාමුදුරුවෝ ඒ දවස්වල කියාගත්තේ. අකපදී. මේ දුතාංග වලට මේ වැටෙන්නේ ශික්ෂාපද. එහෙම නැත්නම් ඒ මේ අපි අදාළ දෙයක් නෙවෙයි කතා කරන්නේ අපිට ප්‍රශ්න නිසා ඒ විකාල භෝජන ශික්ෂාපදයක් තියෙනවානේ. ඒ ශික්ෂාපදයේ අර්ථකථන බලනකොට විස්තර කරගන්න පුළුවන්. ඒ කෙලිම ශික්ෂාපදේ කියලා බලනකොට දෙවන්නේක් අවශ්‍ය කරන්නේ ඒක තේරවාදී සම්මතයක්. පොත. මේ පොත කවුරක්වත් උදෙන්නේ නැහැ. පොතේ කියවලා බලන්න. එතකොට Tamanne විසඳ ගන්න පුළුවන්. මේ මොකද්ද මේකේ යථාර්ථය කියලා. නැත්නම් ශික්ෂාපදයේ අර්ථය මොකද්ද කියලා. දෙදර සාහිත්‍ය දානවත් දෙනකොට ඔක්කොම ලෑස්ති කරලා පිළිකරක් අපි ලෑස්ති කරන තුරු පිළිකර අර පිළිකර වශයෙන් ඒවට සාංගික කරලා ඔක්කොම ඉන්න ගානේ වරදන්නේ ස්වාමීන් වහන්සේ. පොඩි සාමාන්‍ය ඉගෙන ගන්නකොට ඊට පස්සේ ගාන ඉන්නාට පස්සේ අර සංඥාට ආංගික කරපු පූජා ගන්න නැවතත් සංඥාටම දෙවෙනවා. ඒකවල සාමාන්‍ය කියන ඒක අපිට සංඥා වාසයට පූජා කරපු දෙයක් ආයෙත් අපි අතුන්වලා ආයෙ පූජා කරනවා අප පැන්නේ. ඒක කියන අපිට දැන් ආයෙම ඉඳගෙන අපිට ඒකෙන් සාපේක්ෂිත වෙනවා දාලා ඇත්තටම ඒක මෙහෙදිත් ඔය කේමනන්ද සාංශේ මතක් කරා දැන් මේ දායක වෙලා පල්ලෙහාදී බණ කියන ආමඳුරන්ට පූජා කරනවා. මුදිකල ආයසරයක් ඒක අරන් ගිහලා ආය කේමනන්ද සාංශට පූජා කරනවා. ඉතින් කිව්වා ඒකයි මේ පූජාව එතනින් ඉවරයි. ආයසරයක් එක් කරන්න ඕන සංගීත කරා නම් ඒක ඉතින් ආය ගිහන්න අයිතියක් නැහැ. නෑ අකුසලයක්ම වෙනවා කියන එක නෙමෙයි ඒක ඉතින් ඩබල් වර්ක්. කරපු එක කායසරයක් කරනවා. ලුණු දාපු මාළුවකට කවුරුත් දන්නේ තව කෙනෙකු ලුණු දාන. ඉතින් එතකොට ඉතින් මේකම කරන දෙයක් ඒ පිළිතුර පොඩි විදිහට ස්වාමීන් වහන්සේලාට පූජා කරනවා කියන්නේ. ඒ පූජා කිරීම කෙරෙන්න ඕනේ සංඝික වාක්‍ය කියන්නේ ඉස්සර වෙනවා. ඊට පස්සේ චාරිත්‍රානුකූලව එක එකන තරම් දෙනවා. නමුත් ඒක ඇත්තටම සංඝයාගේ දෙයක් ඒකට. සංඝයා කියනවා නම් සංඝයා කියනවා නම් ඔය එකක් කරනවා පූජා කරන්න කියලා ඒකේ ප්‍රශ්නයක්. ඒතකොට සංඝයාගේ කියන උපදේශය පිළිගැදීමක් වෙන. නමුත් සක සංඥාව තියන්න බෑ. මේක මගේ කියන හැඟීමක් නෑ. බික්කු සංඝස්ස දේම කිව්වට පස්සේ. බිත්තිට හේතු වෙන එක ගැන මම එච්චර කැමති නෑ. උදවිය අත ආරම්භ කරගෙන ඉඳලා පණහන් මම පිළිකරක් ගත්තා සාමාන්‍ය අක්කාවල් කෙනෙක් ඒගොල්ලන්ට අර දානෙට යනවා කියලා අර කියනවා මොනවද පිළිකරට සාමුදුරස් දෙන්න බලාපොරොත්තු වෙන්නේ ඒකල නිදෙන්නේ එතකොට කිව්වේ ආමුදුරන් කියලා තියෙනවා පිළිකර වශයෙන් මොනවද ඕනේ ඒ බුදල් දෙන්න ඉතින් ඒක කියනවා මේ අක්කා බයත් වෙලා එයා මට පොවතන කියනවා ආමුදුරන් බුදල් දෙන්න පුළුවන් මේක නම් මට කරන්න බෑ කොහොමදවත් මොකද කරන්නේ කියලා. අපිට පිළිකරෙයිපයි කියලා නම් එහෙනම් නාමයට මොනවද කියන්නේ මේ කිවිවත් දෙයක් ඉන්නේ නැහැ කියලා. දැන් මම නම් පිළිකරක් ගත්ත බලට ගෙනියනවා. ඉතින් එහෙම ආම්තුර විලක් තියෙනවා. නැත්නම් දැන් එදාට දැන් අපි ලොබුනා වුණා. මේ ගෙදර උදවිය දෙන්නේ නෝදා. ඉන්නනේ උදාහරණ දෙන්නේ මම කියන්නේ එහෙම පෞසිද්ධ වෙන කතාවක් නෙමෙයි මම කියන්නේ ඒකට අනුග්‍රහ කරන එක වැරදි නමුත් මේ සංඝයාගේ සංඝයාට මුදල් දීමේදී දැන් මයින් කවුරුරි යහුවොත් මේ මම තන මොකක් මොකේද මේ මුදල් මොකටද මේ පූජා කරන්නේ මොකද අදහස. ඉතින් කාට හරි තිබුණා නම් ඕනකමක් තිබුණා නම් මේ විහාර කර්මාන්තයකට මුදල් දෙන්න. ඉතින් අර කන්දරුවට යවන එකයි තියෙන්නේ. කන්දරුව හරහා ගියාම ඒ කටයුත්ත සිද්ධ වෙනවා. නමුත් හැම පන්සලේ මේ වගේ දායක සභාවක් හරහා යන්න බෑ. මොකද දායක සභාව හොරු. ඒගොල්ලෝ ඒක ඒක තියාගෙන ඉතින් ඒ නිසා ආමතුරු පර්ස් එකේම දාන. සක්කොඩි සම්මාසලා ඉන්නවා එයාට බස්වල යන්න ඒක ඇත්තටම ඒ ඒ නිදහස කරනව අහන්න අපිට අයිතිවාසිකුත් නැහැ අවශ්‍යතාවකුත් නැහැ. ඒ නිසා මුදල් දීමේ ක්‍රමයක් තියෙනවා. ක්‍රමයක් තියෙනවා කැපකාර මණ්ඩලයක් තියෙනවා. ඒ රාජ්‍ය ශික්ෂා පදේදී ਸਰවත්‍ත්‍ය කියලා තියෙනවා මෙන්න මෙහෙමයි වැඩේ වෙන්නේ කියලා. ඒක පිළිබඳව අටුවාව තියෙනවා. ඒක ඇත්තටම අපිට ගීයේගේ පැත්තෙන් හෝ දෙන්නගේ පැත්තෙන් අපිට එච්චරව හොයලා ඉන්න වෙලාවක් නැහැ. නමුත් ගීයෙකුට ගන්න පුළුවන් ප්‍රතිපත්තියක් මම වැද්දෙක් වගේ අමුමත් දෙන්නේ නැහැ කියන්නේ. අවශ්‍ය දේ දෙන්න. ඒපයි කියනවනේ ඉතින් අපමණ ඊට පස්සේ දීපම්ම කියලා කියන්න බෑනේ කාටවත්. මුදල් දෙන්නේ නැහැ. Taman ප්‍රතිපත්තියක් වශයෙන් දෙන්නේ නැත්නම් ඊට පස්සේ නැවතත් අහන්න පුළුවන් අවශ්‍යතාවය තියෙනවා නම් කියන්න ස්වාමීන් වහන්සේ පවරන්න පුළුවන්. බලන්න පුළුවන් සාමිලාස සිව්පස්යෙන් මේ මෙහි වුණත් අපි මෙහි කරන්න කවුරු රැවිලා එහෙම කියනවනම් අපේ යාන්ත්‍රේ නැහැ කියලා අපි කියනවා සිව්පස්ස දායකෙක් වෙන්නේ. සිව්පස්ස දායක කියන්නේ සංඝයා ඉදිරියට ගිහිල්ලා සංඝයාට ප්‍රසිද්ධිය ප්‍රකාශයක් කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ මම මේ ඉන්න තාක්කල් නැත්නම් මම මැරෙන තාක්කල් ඔබ වහන්සේලාට සිව්පස්යෙන් අවශ්‍යතියක් තියෙනවා කියන්නේ මම සපයනවා. ඉතින් මේ ඉන්න හැම දායක සභාවේ හැම කෙනෙක්ම සිව්පස්ස දායකෙක් වෙන්න ඕනේ. කැපකාරයෙක් හැම කෙනෙක්ම වෙන්න ඕනේ. ඒගොල්ලෝ අතර තියෙන දේ මේ අරන් දුන්නත් සිව්පස දායක වශයෙන්. හැබැයි ඒගොල්ලන්ට නිතරම පිම්පිරෙනවා. මොකද දායකයා මෙතන නැහැ. දායකයා මුදල් දීලා යනවා නැත්නම් බඩු කියලා යනවා. ඒක හරියට උදේ කරුණේ ඉඳලා දවල් 10 12 වෙනකම් පිළිගන්නේ කරන්නේ ඒ මේ දවරපු කට්ටිය තමයි. ඉතින් ඒ වගේ යාන්ත්‍රණයක් තියෙනවා ලංකාවේ. පිටරටවල වලට ගියහම මෙව මොකක්වත් නැහැ. ඒ නිසා එතකොට තියෙන සම්නික්‍රම වෙනස් සාසනයක්. වෙනස් යාන්ත්‍රණයක් තියෙන්නේ. ඒක ඒක මේ වගේ ඒවත් පිරිසුදු කරන්න පුළුවන් තත්ත්වයක්. ඒක වෙනමම ලෝකයක් තියෙනවා. මොකද ලංකාව ඇතුළත තියෙනවා. ඒ නිසා ගිහියත්තන්ගෙත් තියෙන්න ඕනේ රිදවණ්ඩාවක්වත් කොනහන්ඩාවක්වත් නෙවෙයි. ශාසනය පැවතින්න එපායි. කොච්චර කළොත් අපි මාසිකට සැරයක් දෙක සැරයක් පන්සල් යන ඉතුරු හරිය හාමුදුරනේ කොහොමද කරන්නේ? ඉතින් ඒකට ඒ ලයිට් බිල ගෙවන්න ඕනේ, පාරට ගෙවන්න ඒවා තියෙනවා. නමුත් ඒකට එකතු වෙලා තමයි දන්නවනම් ඒක දායක සභාවක් ඉඳලා ස්වාමීන් වහන්සේ ඕන දෙයක් කියන්නේ. සිව්පස අවශ්‍යතාවය කියන්නේ දෙකන කැපකාර දායක ක්‍රමය කියලා කියනවා. එහෙම නැත්නම් බුදුමෙදී උපසම්පදා වෙනකොටම හැම කෙනෙකුටම මේ ශාසනික මවක් හා ශාසනික පියෙක්පත් කරනවා. පත් කරනවා කියලා කියන්නේ උපසම්පදා මාලකයේදීම කියනවා මේ අම්මා ඊට පස්සේ God father God mother කරනවා වගේ උපාසිකාමා උපාසකා. ඉතින් ඊට පස්සේ යාට ගිහිල්ලා කියනවා මට මේ දෙවරයි කියලා. එයාට එතකොට අර ඉල්ලන්න පුළුවන් ශක්තියක් තියෙනවා. මොකද එයා පැවරීමක් කරනවා. ඒ වගේ දෙනකොට හරි ලස්සනයි. ඒ කියන්නේ හැමදේම ඒ වගේ හදා බෙදා ගැනීමක් තියෙන තියන මුදල ඒ අතරමැදට ඇවිල්ලා මේක නිකන් අර કૃතිම කරලා ඒ වගේම අර අනවශ්‍ය ප්‍රශ්න රාශියක් ඇති කරනවා. ඉතින් ඒක නිකන් මේ ශිෂ්ටාචාරයේ පිළිකාවක් වගේ. ශාසනය පැත්තෙන් බලනකොට මුදල් කියලා කියන්නේ ගියන්ගේ පැත්තෙන් බලනකොට ඒකේ ප්‍රශ්නයක් නෑ. ඒක නිසා මේකට මේ අපි ඉන්නේ අවුරුදු 2600ක් පරණ ශාසනය කියලා මතක තියාගන්න. මේ ආච්චිම්ම ආයේ මනමාලියක් කරන්න බෑ. අපිට තියෙන්නේ දැනගෙන අපි මෙතන ඉන්නේ ඕක පිළියම් කරන්න ගත්තොත් පරණ රෙද්දක් මහනකොට අලුත් රෙදි කැලකින් අඬ දාන්න එපයි කියලා යේසුස් වහන්සේ කියලා තියෙනවා. පරණ රෙදි කැලකට අඬ දාන්න ඕනේ පරණ රෙදි කැලකට. අලුත් රෙදි කැල දාපු ගමන් පරණ කිරලා යනවා. ඒ නිසා එතෙන්දි දැනගෙන කටයුතු කරන තියෙන දේ හානි කරන්න එපා. ඒ වගේම මේවා වෙනවා කියලා කරදරින්දත් එපා. මේක කොහොම හරි මේ අපේ උරුමේ කරගෙන යන්න ඕනේ. ඉතින් ඒ සංඝයා වහන්සේලා පැත්තෙන් බලනකොට ඉතින් කියා ගන්න බැරි ප්‍රශ්න වගේකුත් තියෙනවා. ඉතින් ඒ නිසා පුළුවන් තරම් ඒ අර මවක් දරුවා හඳුනා ගන්නවා වගේ උට බඩගිනි එනකොට උට දන්නේ නැහැ ඉල්ලන්නේ. පොඩි උන්ට උකුණු ඉන්නවයි කියලා ඔළුවේ ඉනවනම් අම්මා කියන්නේ කෙල පිපිනවනම් උකුණුයි. රසපැත්ත උට දාගෙන බුදිනවනම් කිරිපණු ගාය. එවනේ කියන්නේ. ඉතින් ඔය පොඩි එකා කියලා දිනේ. ඔය තමයි මවුන ඕන කියලා. කරගෙන හැදෙන ඔය උකුණ කනවා. උකුණ ඇත්ත වුණ නැතුව හරි අම්මගේ වැඩේ ගිහිල්ලා ඉතින් ඌ බලනවා උකුණ බලනවා. ඒ ඒ ඒ භාෂාව අම්මා දන්නේ නැහැටි. ඒ වගේ තමයි සංඝයාදියත් බලන්න ඕන කරලා තියෙන අර මවක් මාතෘත්වයෙන් බලනවා වගේ එහෙම කරලා මම දන්නවා අම්මලා තුන් හතර දෙනෙක් ඉන්නවා ඒ ස්වාමීන් වහන්සේට ලැජ්ජ හිතෙන්න වැඩේ කරනවා. හැබැයි පිටපැත්තෙන් අත දාගෙන ගහනවා. මේ මූණට ගහන්නේ පිටිපස්සෙන් අත දාලා ඔක්කොම සිවිපස්සේ සලසලා ඔක්කොම හදලා කෙලින්ම ගිහලා අහන මොකද්ද සංස්මය කරන්නේ කියලා. හැබැයි බඟ කියලා. එහෙම නැත්නම් කොනහන පැත්තෙන් ගියොත් එහෙම ඒකට ශාසනික වශයෙන් අපි සෑහෙන මේ එකිනෙවල කැපිලක් කරනවා. එහෙම කරන්න අරකයි. එකල යුතු දේවල් අපි ඒකට හැබැයි ටිකක් ඔය මුදලින් කරන්න හම් වෙන්නේ අපිට නිතර හොයලා බලලා මොනවාද අඩපාඩු කියලා බලන්න වෙනවා. එහෙම කරනවා නම් මේ සංඝයාට සංඝයාගේ තියෙන වගකීම් වලින් සෑහෙන නිදහසක් එන්නේ. නැත්නම් වෙන මොනවා කරන්නද? අර මුදලින් තමයි කරන්නේ. මම මේ වසන් ගන්න හදනවා කියන එක නෙවෙයි මේ නිසා ගොඩක් කල් මම පැවිදෙන්නේ නැතුව හිටියා. මම සෑහෙන සාධාරණ සැකයක් තිබුණා මේකට කොහොමද මේ වගේ තැනකට අපි සම්බන්ධ වෙන්නේ කියලා. නමුත් ආවට පස්සේ මට තේරුණා බුදුහාම මේ මෙහෙම තැනක් දන්නවා නම් මම කොච්චර කලින් පැවිදිුණාද. ඉතින් ඒකේ මගේ වාසනාව නෙවෙයි මේ ගෙන හදලා තිබුණා. දැන් අපිට තියෙන්නේ එකක් තියෙනවා. උගුවන් ලෝකේ තියෙනවා. මේ වගේ එකක් තියෙනවා. එකක් තියෙනවා. අපිට තියෙන දෙකම එකිනෙකට උරුට්ටු කරන්නේ නැතුව අපෙන් කෙරෙන තියෙන සේවය කරගෙන අපෙත් සිල් සමාධි කරලා කරුණා කරලා තටා කියලා අනේකයි තියෙන්නේ. ආයෙ නම් එන්න එපා මේ පැත්තට. කවදා බුදුජානකසේ ඉන්න කාලේ තිබුණු ටික ඔක්කොම ලියලා තියෙන පොතේ. මේට වැඩිය කිසි වෙනසක් නැහැ. මේ જાති සේරම එදා කෙරිලා තියෙනවා. ඉතින් ඒ නිසා අපිට තියෙන්නේ මේ මනුස්ස හිත කියන්නේ හැම වෙලාවෙම හොය හොයා කෙලස් වගුරුන එකක්. නිදහස දුන්නොත් කරන්නේම Tamanට හානි කරගන්න එක තමයි. ඒක නිසා ඒත් එකයි මාත් එකයි. කෙලස් තිබුණොත් එහෙම තමයි. ඒ නිසා මේකේ නම් ආය මේ හොදලා ගන්න දෙයක් නැහැ. හැම තැනම තියෙන්නේ ඔය ප්‍රපංචම තමයි අසුචිම තමයි. සම්මතයෙන් සිද්ධියක් දානෙදලා ගියාම දානෙට වැඩි විදියට ස්වාමීන් වහන්සේලා කොන්ටෙක්ට් එක ඒක දාන ජීවමත්ය මේ පොල්දේක කඩේවලා 50 පෙට්ටියක් ගෙන්නගෙන සීසර වශයෙන් 50 50 උඩ කරා. එතකොට මේ මිනිස්සු අපව අපරව ගත්තද? ඒක මිනිස්සෙක් ඒ වගේ පන්සලට යනකොට මේ හීල් දාන ප්‍රමාණයලා. ඉතින් හාමුදුරුවෝ ගිය ගමන්ම මුලින් මුලින් අර ටික විජහට බල්ලට ටික කැම ටිකක් දුන්නා නේද? මොකද බල්ලා එතකොට හොඳටම කලබල වෙලා උට වෙලා අපැන්න. ඊට පස්සේ කට්ටිය ඇවිල්ලා වස්සේ ගිල්ල බුද්ධ පූජා කියලා මේ හාමුදුරුවෝ දානේ වළඳලා වැඳලා දානේ වළඳලා පින් අනුමෝදන් කරලා පස්සේ හාම බල්ල මේ හාම මිනිසා ගිල්ල පත්ක දෙල්ල වැඳලු බල්ලට. මොකද උපාදක මහත්තයා මේ කියලා නෑ සාත කොයි බල්ලට වැඳත් එකයි නේ කිව්වලු. අද බුද්ධ පූජා කියන්නත් ඉස්සලා ගිය ගමන් අරගත්ත ගමන් බල්ලට දුන්නේ. ඊළඟ කොහොමද ඇල්සේෂන් බල්ලෙක් කන්දේලා තියෙන පුරුද්දට වෙලාවට නෑ අකම්පා සමත්ත උත්තර බලාපොරොත්තු නෑ. කොයි බල්ලට වන්දත් එක නෑ හම්බු කියලා ගියාද? ඉතින් ඒ මේ බුරුමේ තියෙනවා මට ඒ පොත හම්බුන්නේ හැබැයි මම 1000ක් දැක්කා සංඝ විහිළු කියලා. මේ ශාසනය අවුරුදු 2600 ඇතුළත ඇති වෙච්ච සේරම ලියලා තියෙනවා. විපස්සනා සංඝයාගේ විහිළු හරීම රසවත්. පොඩි නෑ. ඉතින් මේ පොඩි පොඩි මෙව්වට දාලා මම හැම පස්සෙත් අග්ගඥාට කිව්වා මට දැන් ඇත්තට බුරු මෙච්චර මට දැන් බෑ දැන් අර. පුහුණු කරන්න. ඒ ටික දාගත්තොත් මේ මෙච්චර මේ දුක්ඛ සත්‍යයේ තියෙන ලෝකෙ hina කාලා මැරෙන්න පුළුවන්. ඔය ඉඳලා හිටලා අපි සන්තෝෂ වෙන දෙයක් තියෙනත් එපා මේක. දුක්ඛමනිය උදේ ඉඳලා හැන්ද වෙනකන් කතා කරගෙන තියෙන අභිරමණය කරන්න පුළුවන් විශාල පැති තියෙනවා. ඒ මේ ඔය විනය පොතක ඉවර කරලා පාරදීපාලි පාචිත්‍යපාලි චූලවග්ග මහාමග්ග පරිවාරපාලි පරිවාර පාළි ඉවර කරලා අටුවාචාරින් වහන්සේ දෙතලා සේද මුච්චක ගාත කියනවා. සේද මුච්චක ගාත කියන කෙනේ කිහිල්ලෙන් දාඩිය වැගිරෙන්න දාලා තියෙන මේ තේරවිලි. ඉතින් ඔක්කොම කියලා දීලා තේරවිලි වගේක් දාලා තියෙනවා. සේද මුච්චකට පුළුවන් නම් තෝරපන්. අපිට දාඩි දැම්මේ නැත්තම් පුදුමයි. ඔක්කොම කියලා දෙනවා අන්තිමට මේ විනය කරගෙන ගියාට මේ අපි විනය කියන કૃතිම දෙන්නේ සම්මුතියද කඩාගෙන යන්නේ ඉතින් ඉතින් নানা ආකාර මේ විලෝපන මතුවේ. ඒ ටික විතර සංග්‍රහ කරලා සියත මොචෙක් ගත තියෙනවා. ඒ නිසා කොයි වැරද්දක් තිබුණත් කොයි සීරියස් ගතියක් තිබ්බත් හාස්‍ය ටිකක් තියෙනවා. ඒක මතු කරගත්තාම ඉතින් යාව උගල ගත්තට අපි දෙලිය ඉන්නේ වෙයි තියෙන්නේ. එතකොට ගාන්ධිතුමා කියලා තියෙනවා මෙච්චර මේ ලෝකේ දුකෙන් පිරලා තියෙන්නේ ගාන්ධිතුමා බොහෝ විට බුද්ධ ධර්ම කිව්වේ. ඒ කියන්නේ මේ ලෝකේ මෙච්චර දුකෙන් තියෙදි මේක පෙරලෙන්නේ නැතුව තියෙනක පුදුමයි කියන්නේ. කොහොමද මෙච්චර කනක් අපි දරාගෙන ඉන්නේ? සම්බ කරන්න ගියත් කරදරයි. භාවනා කරන්න ගියත් කරදරයි. සංගයත් එක හැම පැත්තෙම ගන්න මේ එකම දේ ලෝකේ සමබර වෙලා තියෙන හාස්‍ය නිසා. ඕන දෙයකින් හාස්‍ය මතු කරගන්න. මතුවන්නේ laugh off. ඉනා වෙලා යන්නේකයි තියෙන්නේ. ඉනා වෙලා යනවා කියලා කියන්නේ තමන් මේ විහිළු කරන්න හදනවා. ඒගොල්ලෝ පිස්සු කරලා තමන් පිස්සු කරනවා කියන එක නෙමෙයි. තමන්ගේ ප්‍රතිපත්තිය තියාගන්නවා. ඒ කාටවත් අඟවන්න යන්නත් බෑ. අඟවපු ගමන් කාටද කෙනෙක්. හරි බයයි. ඒ නිසා Taman ජීවත් වෙන්න ඕනේ සාමාන්‍ය විදියට. නිකන් මං කියන්නේ සිටිබිරිස් වගේ ජීවත් වෙන්න. හැබැයි 100ක් දැනගන්න කොට ඉර මල පැන්නොත් උඹට ගෙවන්න වෙනවා. ඒ ඒ කතා මොකක්වත් නැහැ. හැබැයි අනිත් එක්කනා කරුවට ඒක එයා කරගනි. එයා ඇවිල්ලා අහනවා කොහොමද ස්වාංශ කරන්න කියලා පැත්තකට කළා කියලා දෙන්න වෙනම දෙයක් අඟවන්න කියෝ. ඒක නම් හරිම භයානකයි. අර Taman සිල්වන්ත වෙන්න වෙන්න ඇඟවීමෙන් Tamanට පෞසිද්ධ වෙනවා. ඒක නොඅඟවා එහෙම නැත්නම් ඒක මේ කොනහන් නැතුව කියන වචනේ පාවිච්චි කරන්නේ නැතුව කියනවා කියන ධර්ම නැතුණම් බෑ. එසා විනය දෝෂයිත් නම් ධර්ම දෝෂයිතයි ධර්ම දෝෂයිත් නම් විනය දෝෂයිතයි ධම්ම සන්දෝෂෝ විනය සන්දෝෂා විනය සන්දෝෂෝ ධම්ම සන්දෝෂා මේ දෙක එකිනෙකට ප්‍රතිඋත්පන්න වෙලා යනවා. මේ දේ අපි රිෆයින් වෙන අපි වඩා හොඳ වෙන්න මේ සංසාරයේ මේ විෂමකම අපි නිතර දකින්න ඕනේ. දැකලා සංවේගය පිහිටව ගන්න සමහර දැනගෙන මේවා කරනවා සමහර නොදැන කරනවා නමුත් කොච්චර මේ වැරදි ආදර්ශයක් දෙනවද කොච්චර වැරදි වැරදි නියෝජනයක් කරනවද බුදුහාමුදුරුවෝ ධර්මයේ සහ සංගමයේ සෙල්ලම් නෙමෙයි ඒ නිසා මේ මේ විකාරය ඉන්නකොට අපි ඒවට හාහු කියලා ඒවට හුමිටි කියන්නේ කියලා කොච්චරක් අපි දා ගන්නවද ගා ගන්නවද කියලා බුදුහාන්තර සහැල්වට තියාගෙන එතකොට වෙන්නේ ගොඩක් වෙලාට සමාජයේ මඟහරින එක මෙලා ඉඳලා කරන්න බෑ මොකද මේක නිකන් මේ මහමුදු ගඟා මෙපැත්ත හරවන්න හදනවා. ඒ ගඟක් අනිත් පැත්ත හරවන්නක ලේසි නෑ. ඊට වැඩි ලේසි පැත්ත කරලා නිකන්. හැබැයි නිකන් හිටියත් ඒ අර පද්ධතිය ද්වේෂ කරන්න හදනවා. මේක නිකන් විහිළුවටමයි බලන්න ඕනේ. මේක හාස්‍යයටම දාගෙන අනේකමයි කරන්නේ. බුදුරජාණන් වහන්සේ හැබැයි එහෙම කරපු බවක් සුසුතු පිටකේ නෑ. මේ විහිළුවකට ලක් කරපු ගතියක් නෑ. අපිට ඒ සර්වඥතාඥානෙ නැති නිසා කාටකත් රිදව ගන්නෙත් නැතුව ඉන්න නන්දර ඔය පැත්තට මයි මං හරීම මේ විවේචනක් කරා. දැන් ඔය සෑහෙන්න ඇල්මැරිලා තියෙනවා. නැත්නම් ඒ දී කාලේ මට මොකුත් නෑ ඔව කරප්පා. එනකට ෆුල් ඇලර්ජි. ඒ නිසා අපි එකිනෙකා මේ විවේචනය කරගනිමු. අපි එකිනෙකා එකිනෙකාට කන්නාඩියක් වෙන්න ඕනේ නැති අය ගැන කතා කරන්නත් එපා. ඒ වගේම අපි 100 100ක් හරිත් නැහැ. හැබැයි මේ වගේ අපි මොනවද ඉගෙන ගන්න. වෙනකොට වෙනකොට ටික ටික ටික ටික මේ හොඳ පැත්තට තල්ිනවා කියලා බන්න හිතා. මේ වෙනඳ බග වෙන එකයි අපි වෙන්නේ. ස්වාමීන් වහන්සේ සතුටි සම්පූර්ණ සම්මතයට අනුකම්පා කරනවා. දෙහි ගන්න ගියත් ස්වාමීන් වහන්සේ දොස්තර මහතුන් නිකන් හේත් දෙන්නේ නැහැ. බස් බස් එක පැවිදි බස් එක යන ගියත් මේ කොන්දොස්තර සල්ලි ඉල්ලනවා. අපි අනුකම්පා කරනවා ස්වාමීන් වහන්සේ. මේ මේ මේ විශ්වවිද්‍යාල ඉගෙන ගන්න ඒ සාමාන්‍ය දෙනමක් ඇවිල්ලා කිව්වා ඒගොල්ලෝ ගිහිල්ලා කිව්වලු විශ්වවිද්‍යාලයේ මේ කාර්ය මණ්ඩලයේට අපිට 11මාර 11 12 ඉන්ටර්වල් එක දෙන්නේ දාන කරන. ඒගොල්ලෝ නෑ මට කැමති නම් කරන්න නැත්නම් නිකන් එක දෙක තමයි ඉන්ටර්වල් එක. ඉතින් ඊට පස්සේ ආ කිව්වලු මේක මේ මේ භික්ෂු විශ්වවිද්‍යාලය නෑ නෑ අපි කරන්න හදන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදක කොමිසමේ හැටියට යන්නේ කාලසටහනේ විවේකයේ තියෙන 12ත් එකක් අතර. කැමති නම් ඔයාට ඕන නම් 11 12 ක්ලාස් කට් කරලා කරන්න. ඉතින් ඒ ඒ වගේ වෙනකොට මේ කොච්චර අසරණද කියලා බලන්න. කොච්චර කියන්නේ. ආයතන වශයෙන් සංවිධාන වශයෙන් එහෙම කරනකොට ඉතින් ඒ නිසා ඒව ඉතින් ගැටිලා කරන්නත් බෑ. හැබැයි මේවා මෙහෙම තිබී යුතුයි කියලා අතත් පිට අතත් තියන ඉඳවත් බෑ. අපි අවශ්‍ය වෙලාවට කටයුතු කරන්න ඕනේ. හැබැයි ඒකට අපි සීලෙන්මයි ගැම්ම ගන්න ඕනේ. ගහ බැන ගන්න, විය අතපය ව්‍යාපාර කරලා රණ්ඩු කරලා කරන ක්‍රමයකට බෑ. ඉතින් මම හිතන්නේ පුංචි සමාජයකට පුළුවන් අපිට එකිනෙකා ගැන පිළිట్లా කටයුතු කරන්න. ඒකට අනෙක් කටට ගහපා දෙන්න යන්නේත් නැහැ, ඉඟි කරන්න යන්නේත් නැහැ. කැමැති කෙනෙක් ඇවිල්ලා මේකට සමාදම් වෙන එක තියෙනවා. මේක එදත් තමයි අදත් තමයි. දැන් අපි නම් මම සිල්ලා උදේ දවස්වල අපේ මොසාට තිබුණා. නැති වුණා. අපේ ඉන්ටර්නෙට් වැඩකුත් නැහැ. ඒක සම්මතයෙන් අපේ ජීවන සාර්ථක ඒක හින්දා මම ගියා දැනට දෙකින් සිල්ලා උදේ දවස්වල. ඒ නැති මොන සාර්ථකදේ ඉතිහාසය ඇලෙන කිස්සක් ඒකෙන් කිච්චා. අනිත් ඒක දෙක ඔක්කොම නෑ මොනවගේ ප්‍රශ්නකට නැගිලා ඉතය තමයි එන්නේ. ඉතින් අපි සාර්ථකයක් විදිහට අපි සාමාන්‍යයෙන් දැනෙන්නේ ගියා. දැන් කොහොමද කියන්නේ උන්ට දොස් කියනවා ඒවල් වල වැඩ දාලා මහත්තුන් දෙනවා යාළුවෝ සැකඳ වෙන්නේ සත්සන් වල තේරවා මේ ඉතින් ඒතර පෞද්ගලික අපරාධ කියන්නේ ඇත්තටම අපි ඔක්කොම ලැබෙන්නේ සංසාරේ නිස්සාර බව දැනෙනවා අනිවාර්යයෙන් පෞද්ගලික අපරාධ විශේෂයි මම නම් නැත්නම් අර පෞද්ගලික අපේ හන්ද එතන මොකෝ වැදගත් එක. ඉස්සෙල්ලා මම නම් දැන් පස්සේ මම ඉන්නවා උදේ සංසන්දරට ගියේ මම දැක්කේ නෝබෝලන්ට ගියාම ඇත්තටම බල්ලෙක්වත් නැහැ නෝබෝලන්ට අපි ගිය උපාසකමල තුන්දෙනා විතරයි මේ අවුරුද්දේ කවුරුද සතියක් ඉඳලා ඉස්සෙල්ලා නෝබෝලන්ට ඉතින් මේ වගේ තත්ත්වයක තියෙන මට ඒක හරි සංගායක හිතෙනවා මොකද ආසාවෙන් උනන්දුවෙන් ආගොඩ හැමදාම හිතලා ඉන්නත් කරන ගුරුවරයෙකුට ඒ පොළොන්නොත් අපි හිතට ඇදුවා කියනවා. සතරස්සක් ආවා. අත නැති පළට බාප ඵලයන් කරනකට කියවලු බාපත් කොහෙත් යනවා කියනකොට අම්මා නැති කලේ අප්පා කවර කලේ දෙන්නාම නැති කලේ දරුවන් යාය කැලේ ඒ නිසා ඒක සරණක් හොයන්න එපා පිට තමන්ගේ පිට ඒත එහා ආගමෙන් හෝ ධර්මයෙන් හෝ සදාචාරයෙන් හෝ මොකෙන් හරි සරණක් හෙව්වොත් අනිවාර්යයෙන්ම ඒකෙන් ඒකේ දඬුවම් විඳින්න වෙනවා ධම්මෝ විනානත්ති මතා මාතා පිතාච මාතා කියලා ධර්මයේමයි සරණ ඒක නිසා මෙවැනි ධර්මය සම්‍යද්දෘෂ්ටික ශාසනයක එහෙමනම් අපි හිතන්න ඕනේ අනිකුත් ශාසනවල ඔය තියෙන දේවල් කියවලා බැලුවොත් ගණ්ඩම දෙයක්. මේ හැම ශාසනයකම අනික් කටියව නිරීක්ෂණය කරලා ලියලා තියෙනවා. ඒ සාසනවල පිළිගෙනකොට මොකද වෙලා තියෙන්නේ කියලා ප්‍රධානම දේ ආද සත්කාර වැඩි වීම තමයි. නමුත් ඒකම තමයි ඉතින් මේකෙත් ඔය සිදුවේ සිදුවේ යන්නේ. ඉතින් අපි උත්සාහ කරන්න ඕනේ මේ මේ පයින් නැවෙන් එළියට පයින් මීයෝ වගේ දඟලන්නේ නැතුව මේ සංසාරේ කියන්නේම පටලවිලා සංසාරේ කියන්නේම අසාධාරණයක් සංසාරේ කියන්නේම කටයුත්තක් මේක සාධාරණීකරණය කරන්නේ මේ කන්දොලට. මේ දුක පිළිබඳ ඇති දුකට ඇති තණ්හාව තමයි අපි මේ අවිද්‍යාව කියලා අල්ලගෙන ඉන්නේ. ඒ නිසා හොදලා ගන්න දෙයක් නැහැ. ගේ පිටින් අල්ලා විසිකරන එකයි තියෙන්නේ. ඒ නිසා හැම මොහොතෙම සතියෙන් ඉන්න බලන්න දෙවැන්නේක් ගැන දෙවෙනි මොහොතක් ගැන දෙවෙනි තැනක් ගැන හිතන්න එපා. හිතුවොත් මේට වැඩිය බාල්දුවක් තමයි හම්බෙන්නේ. ඒ නිසා උපරිම අමාරුයි කරගෙන ඉන්න නමුත් ඒච්චරම තමයි සරණව පිහිනත තියෙන්නේ. ඒකට නම් හැබැයි කවුරුත් අභියෝග කරන්නේ. එලෙබසිටි මොහොතේ ගත කරන වෙලාවේදී හම්බෙන විවේකේ ඒ හම්බෙන මේ විමුක්ති රසයට කවුරක්වත් බාධා කරන්නේ කවුරුත් අභියෝග කරන්නේත් නැහැ. මොකද ඒක සුවයක්තයි. මධ්‍යස්ථානකින් හෝ ස්ථාන පිරිසකින් හෝ තැනකින් හෝ සුවයක්තයි. ඒක තමයි අපිට ශූන්‍යතාවේ තමයි ඉතින් අපිට අන්තිමට සරණ වෙන්නේ. හොඳයි හතරවෙනි වතාවටත් මම කියනවා දැන් නතර කරන්න. මොකද දැන් නැති අපේ වෙලාවක් පැනලා නිසා ඉතින් අපි හතරට නැවත රැස් වෙනවා පරයන්කයක් සඳහා සියලු දෙනාටම දෙල්වන් සාරා